තෙරුවන් සරණයි. මේ මොකක්ද දන්නේ මේ ඉන්නේ අපි වයර් එක දාලා දැන් අලුත් කරලා තියෙන්නේ මේ අර චරිතවල සද්ද නේද? ගාක්යෙන් පටන් ගන්න ආදන්නේ. හොඳයි. ගාක්යෙන් මාසංගරත්ෙන් අවසරයි ඒ වගේම උපාසක මාත්‍රු සම්බන්ධ කරගෙන මෙඩිබස් පිටා සම්බන්ධ කරගෙන අපි සත්‍යයකට වතාවක් සෙනසුරාදා පවත්වන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා වාරයයි අපි අදත් පැයකමාර කාලයක් බලාපොරොත්තු වෙමු මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඒ මුල් විනාඩි සල්පේ අපි පුරුදු පරිදි විවස්ථා ශීපත් කරගන්න ගත කරන බලාපොරොත්තු වෙනවා. ඊගාවට පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුව ධර්ම සාකච්ඡාවට බැසගෙන ඒ පිළිසියේ අභිමතාර්ථයේ පරිදි ධම්මපද ගාතාවක් අනුව ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන එකයි අපි කරන්නේ. ඒ අනුව කීරු දෙනාටම තම තමන්ට අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කරගන්න අවස්ථාව සැලසෙනවා.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 කඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතා විෂභා කතාද නොකළ යුතුය. වැඩිමහලු සංගුණ හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය. දරුවන් නැගාලා ආදර නොදක්විය යුතුය. අන්‍යන්ට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුර තර්ජනාදී නොකරනු වැඩිමහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හත ගන්න අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලාතිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳවද ශාස්ත්‍රයේ පිළිබඳවද පණක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ අවසරයක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොවැසෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුයි. සෝබන්තෝ වනං රාජානෝ මුත්තා මනි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහි ශීලාභරණය මමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුයි. අත්ත කිලමතාන යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදීද වර්ධනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති කිලං කම්මාදී සුදු සුදුසු කරුණක් නැතුව දිනචරියාව කිසිලසකින් කඩනකොළ යුතුයි. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර හැරියනක කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකව සම ගොස් නොපමාවෙහි පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයි. හිතේ දුබලකම් ගැන හොයා හොඳින් දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වර්ණ කර්මත්තාන හා රකින්නා දොතාංග ආදී ආචාර්ය උපාධ්‍යාදීන්ටමුත් ශිෂ්‍යන්ට නොදැනෙන සේකල යුතුය. නබික්කවේ කේනජ පරියායන ජාත රූප රහිතං සාදී තබ්බං ඊ වදාළ බැවින් රණරීති මුළුමෙතල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදී මුදලට දීම, අරමුදල් පිහිටවීම, මුදල් අනුම පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණ වෙලකේ සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් ගියේ වීනම් නැවත බාහිර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාර්ක ස්වභාවයේ අවසරයක් අනුමැතිව ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ කර බාහිර අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතමතේ ඉදි කරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාට අතුලත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකෝ ශිෂ්‍යාංශිෂ પરම්පරාවට අයත් වනසේ ආදාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉද කඩම් පවාරණගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසරපත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරී වැවිදින අකීකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නීමේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දීකාධිකාරින් වහන්සේ වෙත දනන් දී යුතුය. භික්ෂු සාමණේර සංඝන් ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේඛාධිකාරින් වහන්සේ විදිහටපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිට මාසයක් තුළ ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමයේ සීනාසනයන්හි පැවිදි වූ පැවිදි වූ අපවත් වූ දිවත් වූ භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්ක සභාවට ඉදිරිපත් කළ යුතු අරූප සම්පදා විනී කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණික සම්ප්‍රදාන කූලව යෝගාශ්‍රමී ගරූප සම්පදා විනී කර්මයේ සිදු කළ යුතුය බාහිර භික්ෂු සාමණේරයන් ගරුප සම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් නොකරගත යුතුය. පද්ද සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී සාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාසමාජපතින් වහන්සේගේ අනුමැතිය ඇතුවම සිදු කළ යුතුය. යෝගාසමී සිළු සීනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි પરමාර්ථයේ සීගන්විය යුතුය. මෙහි નિયમિત ව්‍යවස්ථාවන් බෙඳමින් අකීකරුණ ශිෂ්‍යයන් තුන්වන දක්වා ආවාද කොට වරද ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බාර කළ යුතුය. මහතෙරුන් උවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමී කතිකාවත නිමි අපි එතකොට සාකච්ඡා මුල්ලංක මෙතනින් સમાપ્ત වෙනවා. අනිත් දවසේ සාකච්ඡාව සඳහා යෝගාවචර දිනචර්යාව ඉදිරිපත් කර ගන්නවා කියන සීපත් කිරීමත් එක්කම අපි ධම්මපද කතාවකට අහුම්කන් දීපිට පෙරමු. රජගහ නුවර වේනුවන සාමජ්ජ බහුල බික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංකාරූප සමං සුඛං අන්නය සාමජ්ජ බහුල බුද්ධ ශාසනේ පසන්නෝ බික්ඛු සංකාරූප සමං සුඛං සන්තං පදං අධිගච්ඡේ වාචේ සතුට බහුල කොට ඇති බුදුරදුන්ගේ අනුසස් අනුසස්නෙහි පහන් වූ මහණතම නිවන් සුව ලබන්නේය අර්ථ බුදුරදුන් කෙරෙහි බලවත් සතුට බලවත් සතුට බහුල කොට ඇති බුදු විලස් දැක්මෙන්ද ඕදන් හා අනුශාසනා ලැබීමෙන්ද ගුණ සැලකීමෙන්ද වැඳීම් පිඳීම් පැවැත්වීමෙන්ද සිය සතන් පිනවීම අසෙන් සදහයෙන් හටගත් මහත් වූ සතුට බහුල කොට ඇත්තා වූ බුදු සසුනේ පහන් වූ මහණකම බුදුරදුන්ගේ අනුශාසනයේ උතුම්කම නුවණින් සලකා පැහැදුණු පැවිද්දා සකලදහම් සංසිඳවන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන රූපකඳ හා විඳින් හැඳින්ින් රැස්කිරීම විනන යන සිව්කඳද යන පස් දහම්ගේ සංසිඳීමට කරුණ වූ උතුම් සැපය වූ නිවනට පැමිණෙන්නේය. ආමජ්‍ය බහුල බලවත් සතස බහුල කොට ඇත්තාය බුදුරදුන්ගේ විලස් දක්නා නුවණ මත මිනිසුන්ට පවා හටගැනෙන්නේ බලවත් සතුටකි. ඒ බුදුරව විලස් දැකීමෙන් පමණකි. නැනවත්තු මහ පුරිස් ලකුණු දැකි සැලකීමෙන්ද දේසුම් විලස් දීමෙන්ද බුදු ගුණ මෙනෙහි කිරීමෙන්ද වැඳීම් පිඳීම් පැවැත්වීමෙන්ද බලවත්සේ සතුටට පැමිණෙති සගසුවහා මුක්සුව ලබති බුද්ධ ශාසනේ බුදු සස්නේහිය ඕදන් වශයෙන් හා අනුශස්නාවසෙන් වදාළ දහම්ය සංකාරූප සමං සකර දහම්ගේ සංසිද වීමය සංකාරණම් අස්කන්ධ දහම් හුය සුඛාග්ග හත්තන ගයේ විවරණය බලන්න මලවග්ගය 21 වන ගයේ විවරණය බලන්න නිදාණය බුදුරදුන් දැක දැක සැනසීම වක්කලී තෙර සවැත් නුවර මිනිසෙක් පිඬුපිනිස වඩින බුදුරදුන් දැක පැහැදුනේය මෙබඳු සිරියක් සිසි දවසක නොදුටු යෙමි යයි අසපිය නොහෙලාම තන් සිටිය නොදලාම තනක් බොහෝ වේලාවක් බලා සිටියේ පැමිණියේය බුදුරදුන් නිරතුරුවම දක්නා රිසින් මහණ වූයේය උන්වහන්සේ වක්කලීතරයයි හැඳුනු හැඳුනු නැහ යම් තැනක සිටිවිට බුදුරදහු පෙනෙනසේක් නම් එතනට ගොස් බුදුරදුන් දෙස බලාගත් සේම සිටිති දවසක බුදුරදු වක්කලී තෙරුන් අමතා මෙසේ වදාළේය වක්කලිය මේ කුණු සිරුර බැලීමෙන් ප්‍රයෝජන කිම්ද යෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති इति වක්කලිය යමෙක් නුවණසින් ධම් දකිනම් ඒතනත්තා මා දකියයි අවවාද කළසේක එහෙත් එතනින් නිවත් නොකොස් බුදුරදුන් දෙසම බලා සිටිති බුදුරදහු රජගහනුවරට වස් වීම සඳහා වැඩ වැඩමවා වක්කලී තෙරුන් කලකිරවා ධම් අවබෝධ කරවා මගඵලයන් පැමිණීම සඳහා මෙසේ වදාළසේක වක්කලිය යන්න වක්කලී යන්නේ අය නිරපුසේක වක්කලීතර කලකිරුණි බුදුරදු මා නිරපති මා කතා නොකරති කලකිරීම සහිතව පසුතැවිලියෙන් වැස බුදුරදුන් නොදැක ජීවත් වීමෙන් පළක් නැත ගිජුකුලු ගිජුකුලු පවෙන් පණිමී සිතා නැංගේය බුදුරදුහු ඒ දැක ඒතරුන් අස්වසන්නට සනසන්නට තමන් වහන්සේ දක්නාසේ රැස්කඳ විහිදුවා ළඟ වැඩ සිට කරන දේශනාවක් මෙන් බලවත් සතුට බහුල කොට ඇත්තා වූ බුදු සසුනි පහන් වූ පැවිද්දා සකර දහම්ගේ සංසිඳීමට කරුණ වූ සැප වූ නිවනට පැමිණෙන්නේ යයි වදාළසේක. ඒ ධම්මසා රහත් ඵලපත් වූ අක්කලී තෙරුන් පසු කලක සදහ බහුල කොට ඇත්තන් අතුරෙහි අගතනතුරෙහි ලැබූසේක. යන ගාතාව පාමුජ්ජ බහුලෝ වික්කු පසන්නේ බුද්ධ සාසන්නෝ බුද්ධ දාර්ශනී අධිගච්ඡේ පද්දං සන්තං සංකාරූප සමං සුඛං සංකාරූප සමං සුඛං සංකාරූප සමං සුඛං ඒකට ඊයේ ගාන ඊයේ පාරකේ ගාන ඊයේ ඊයේ මා ඊයේ සුමානි අත්තා හියත්තනුනා එන ඕක තමයි ගිය පාරක් කිව්වේ මේ කීප එකමයි ගිය පාරක් කිව්වේ දැන් අද මේ සැරේ කියපු ගාතාවමයි ගිය පාරක් කිව්වේ අරදිලා තියෙන්නේ වක්කලි කතාවනේ අපි ගිය සුමානි ගත්තේ අනිත්ගේ දෙවෙනි ගාතාව අත්තනා අත්තනා චෝය අත්තනා චෝදයස්ථාන මාසේ අත්තමන්තනා සෝවාත්තුක්ඛෝ සතිමා සුඛං වික්ඛෝ විහති. ඒක පටවෙනි ගාථා. ඒ වක්කලි ගාථා. නං වක්කලි ගියපාර කිව්වා. ඒකේ පළවෙනි ගාථාව නම් ඔය ඕකම තමයි ගියපාරක් කිව්වේ. එහෙනම් දෙවෙනි ගාථාවට යන්න. දෙවෙනි ගාථාව නේ ඊගාව කතාවට යන්න. මොකක්ද ඊගාවේ? සුමන තෙරු. ඒක වෙන්නේ නැහැ. හොඳයි එම්න අපි ඊගාව ගාතාවට යන් අපිට මේ මේ දීපාර කියූප එකම එකයි කියවිලා තියෙන ගාතාව. වික්වාංග විදීපාර. වැඩි කර කර ගන්නකෝ. ඔච්චර වයසයි කියත් නැත්නම් ඔච්චර බාලුනොත් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ අමුවම කන්නා වගේ. අත්‍යවශ්‍යක විතරයි. ඒ නිසා ඒ හරියට පදම හරිය. මේක මේ ඔකට වැඩි සුඛෝභෝගී මේක ඕනකට වැඩි පිළිමතාන යෝගී කියලා. ඒක තේරුම් ගන්න බැරි වුණොත් මේ වයස බලපෑමක් එන්නේ. වයස කෝප වුණත් වෙලාවට කල යුත්තේ කටලා මේ බාර ගන්න ගතිය, ඉන දේවල් වල ප්‍රතික්‍රියා නොකරන ගතිය පුරුදු කරගන්නවා නම් කිසිසේත් වයස බලපෑමක් නැහැ. ඒ නිසා මේ භාවනා ක්‍රමවල කරන බැලුවත් තාම ගැඹුරු දේවල් සමා තාම ගැඹුරු කියන ප්‍රතිපාණ ප්‍රතිමිත දේශනාත්ව හොඳට තේරෙනවා මේ ඉදිරියදා ජීවිතයේ තමගේ චිත්ත සංකාණය වැඩ බවක් කරනවා. නැතුව සංතානේ නිතරම දුකටයි සැපටයි අන්ත දෙකට වැටලා ඉන්නවනම් කොහොම කරුවක්වත් මේ ධර්මයේ තියෙන අර අයිරයන්ක ගතිය ධර්මයේ තියෙන මේ උපනායන ගතිය ඕපනායන ගතිය එන්නේ ඒ නිසා මේ නිතරම කියන සාමාන්‍ය ගැන කතා කරනකොට කියන්නේ විරාත්මේ ඉඳලම පිටකරගෙන ආව කෙනෙක් අනුතුමා තමයි ගිහිල්ලා ව්‍යාග්නවිල පැවිදි කරපු කෙනෙක් නමුත් කොහොම වුණත් උපමියාය ධර්මයෙන් තමයි ශාසනයේ සැප කියන එක හඳුනන්නේ නැති වුණොත් ශාසනයේ සැප කියන එක හඳුනගන්නේ නැති වුණොත් දුර්වදනේ ඊට පල්ලියා කියන මේ නාමක සැපේ තමයි ඒක සාමාන්‍ය භෝමික මේ තමයි අදාළ වෙන්නේ අනුමුණ වලට තමයි අදාළ වෙන්නේ ඉදුරන් තමයි අදාළ වෙන්නේ මේ ඉදුරන්ට ආරමුණු වෙන අර කාමයට ආරමුණු වෙන සැප වලට හොයන කට්ටිය සැප වලට දඟලන කට්ටිය පැහැදිලිවම මේ අන්ත දෙකට වගේ. සම්පූර්ණ කල්ලි කාණ්ඩයකටයි අත්කලිමතාණියෝගටයි ඊට සීතල යනවා එක පැත්තක එක පැත්තක ඉන්නවා අනිකනක පහාර පාඩේ පැත්තක කවදාකවත් අර මැද තියෙන මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉසුම ගන්න මට්ටමක් හුස්ම හෙලන මට්ටමක්වත් නතර වේගෙන් මේකේ ඉඳලා අරගෙන අරගෙන වේගෙන් මේකට මේකට යනවා නැත්නම් සාමාන්‍ය භාවනා කරන කෙනෙක් එහාට මෙහාට යනවා අතර මැද මොකදම පටන් ගන්න තියෙන මෙන්න මෙතනයි මේ ධර්මයේ තියෙන උපේක්ෂාව තියෙන තරයි මැදයි ප්‍රතික්‍රියා නොකරතනයි කියවල පස්සේ තමයි සුතමේ වශයෙන් හරි තේරෙනවා. එහෙම නැත්නම් මේ චිත්තාමේ වශයෙන් හරි භාවනාමය වශයෙන් නිදි. ඒක නිසා මේ සාමාන්‍යයෙන් කියනවා න්‍යාගම් වල සඳහන් කරලා කියනවා මේ දේව නිර්මාණවාදී මිනිසයා මූලික පාපේ වැදිලා ඉන්න නිසා නිරනාසයේ වෛරයට ලක් වෙලා මේ ස්වර්ගයෙන් වැටුණයි කියලා. ඒ වනේ නාමයේ මොකද්ද පැරඩයිස් එකෙන් ලස්සන තැනින් ඇදගෙන වැටලා පොළොවට වැටලා ඉන්නවා කියලා පොළොවට වැටලා නිසා හැම මිනිසෙක්ම ඉන්නේ ඒ ආගම අදහන කට්ටිය Taman තුල මේ පාපය තියෙනවායි කියලා. මූලික පාපය තියෙනවා. දිව්‍යඥානට විරුද්ධ වීම සහ ඥානය සොයාගෙන ගිහිල්ලා ඥානකෙඩිය කැමේ පාපය කියලා. ඒකට මේ ළඟදී බං කියව පොත කියනවා මිනිස්යාගේ තියෙන ඇත්තම පාපේ තමයි ඒකේ ඇන්සෙස්ටල් මේ ගිල්ට් එක නෙවෙයි. પરම්පරාවෙන් පාපේ නෙවෙයි. මේ ලෝකේ සැප දන්නේ නැතිකම. මෙච්චර ලස්සන වටිනා සපක් තියෙන මනුෂ්‍ය ජීවිතය මොන්න තරම් මවාගත්ත වවාගත්ත දුකකද ජීවත් වෙන්නේ. ඒක දිහා දකිනකොට සෝරි කියලා හිතනවා. මෙච්චර මේ මැදමාවතේ කිසිම ගැටුමක් නැහැ. ඒක නිකන් නිතරගෙන් හම්බ වෙච්ච දෙයක්. ඒකේ කිසිම රණ්ඩුවක් නැහැ. කිසි කෙනෙක් නැහැ. පාරේ කවුරක්වත් පේන දෙයක් කාලෙක නැහැ. අර කොන් දෙකට ගිහිල්ලා නියව ගන්නවා, විරිත් ගන්නවා, කොනිට ගන්නවා, අල්ලි අවුලයි. එතන හෙන දෙපැත්තේ පාරවල් දෙක හත් කිලෝමීටර අනේ වගේ කාමසෝකල්යානගේ පාරවල් දෙක හෙන පිටිලා එන දෙනක රණ්ඩු රණ්ඩු දරුවල් ගෝදා ඒක තමයි කැමැති එතෙන්ටම යනවා මැද පාරේ මොකෙක්වත් නැහැ ඕනේ ස්පීඩ් එකේ යන්න පුළුවන් ඕනේ තරම් සතුටු වෙන්න පුළුවන් ඕනේ තරම් මේ විනෝදයෙන් ඉන්න පුළුවන් එකෙක්වත් නැහැ ඒක හිතනවා මම මොකද්ද පාපයක් වගේ කියලා ඉතින් මනුස්සයාට හෙන ගැහිලා තියෙන්නේ වින වෙලා තියෙන්නේ මේ මනුස්සත්වයේ සැප අඳුරන්නේ සාසනික සැප අඳුරන්නේ හොයන්නෙම කාමෙමයි හොයන්නෙම ඉඳුරංගෙමයි හොයන්නෙම අන්ත දෙකම. ඉතින් මොකද කරන්නේ? නැදමාවතේ යනකොට පුදුම හිතෙනවා පේන තෙක් මහණේ කවුරක්වත් නැහැ. කිට්ටුවකට එන්නේ කවුරක්වත් ඔක්කොමලා කියනවා එහෙම ඉඳලා බෑ අපි මේකට කැක්කමක් තියෙන්න ඕනේ මේක කරන්න ඕනේ අරක කරන්න ඕනේ කියලා බදාගෙන නටනවා. ඉතින් මේ හම්බෙච්ච සැප අපි මේ ගත කරන ජීවිතේ පිරිච්ච ගතිය අපි මේ ජීවිතේ තියෙන මේ මේ නික්ලේශී ගතිය සීල් රකින්න ගතිය මොහොතකටත් මතක් වෙනවා. ඉතින් ඒක නිසා බලනකොට අපි මිනිස්යා විශ්ින් කරගන්න විශාලම පාපය තමයි මේ ජීවිතේ ලස්සන ජීවත් කරවන්න නැති. එක්කෝ මෛත්‍රියෙන් ඕක ජීවත් කරවන්න ඕනේ නැත්නම් සතියෙන් ජීවත් කරවන්න ඕනේ. ওই දෙක ගත්තාට පස්සේ ওই අන්ත දෙක නිකම්ම හැලෙනවා. කිසි කෙනෙක් එක මේ මැදමාවතට වැටුණා නම් කිසි කෙනෙක්ගෙන් අහන්න දෙයක්වත් නැහැ. කිසි කෙනෙක්ගෙන් මේ කිසි කෙනෙකුට වග වෙන්න දෙයක්වත් නැහැ. කිසි කෙනෙක් Tamanට වග වෙන්නෙත් නැහැ. තටුවාපු කුරුළු පැටියෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක ඔය වක්කලි ආමතුරන්න කරලා තියෙන්නේ පෙන්නලා බුදුජානනාංශික ළඟ ඉnderලා එලෝලා ආයසරයක් ගිහිල්ලා සතුට පෙන්නලා දීලා තියෙනවා. ඒකෝට මිනිහා වැටෙනවා. සුමන සාමණේරට එකක් නෙමෙයිලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලම බොහොම සතුටින් ජීවත් වෙච්ච කෙනෙක් වතපිළිවෙත හොඳට කරලා තියෙනවා. ඒ තමන්ගේ පොඩි 17 අවුරුදු වයසට කරන්න පුළුවන් ටික වැඩි හිටියොත් එක සතුටින් ජීවත් වෙලා දෙන එච්චරයි. ඒකෝට අර කියන ධර්ම සහ ඔක්කොම තේරෙනවා. ඊට පස්සේ මේ අනික් පොඩි කට්ටිය හිතන්නේ ඒ සුමන සාමණේර වගේ හොඳට ධර්මයේ තේරුම් ගන්න සැහැල්ලුව ඉන්න කෙනා බාලයෙක් කියලා. කොනේ කණෙන් ඇදලා කියනවලු මේ පුළුවන් ද ওই වයසට රාට නොකයින්ද කියලා. පුළුවන් ද ওই වයසට මේ බිම වාඩි වෙන්න. හරි මේ කියලා ඉතින් බුදුරජාණන්සේ දැනගෙන අර එයාට මේ ශිල්ප දක්වන්නේ. වෘතලයක් දක්වන්න තමයි මේ අනුතත්ත්ව විලට යා ගිහිල්ලා වතුර ටිකක් ගේන්න කිව්වට පස්සේ ඒ වෙලාවේ සුදුසු එයා විතරයි ගිහිල්ලා එනකොටයි කාට කාටත් තේරුනේ මෙයාට තමයි පාර පෑදිලා තියෙන්නේ අනික ගොල්ලන්ට එහෙම ශක්තියක් තිබිලා නැහැ. අනික ගොල්ලන්ට අඩු ගන්න බුදුරජාණන් වහන්සේ කරන හැම ආරාධනාවක් ඉවසීමේ ශක්තියක්වත් නැත්තේ. ඒ මොකද හේතුව ඒ සෑම දෙයක්ම ගන්නෙ මම වගේ මාගේ වශයෙන් ආත්මේ වශයෙන් අරගෙන මේ හැම ප්‍රශ්නකදීම අර මැදමාවත මගාරවල ප්‍රතික්‍රියාව ඉස්සර කරගෙන මේ විඳින්න තියෙන වර්තමාන මොහොතේ සැප මේ මේ එළඹ සිටි මොහොත වන්න ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ අපිට කී හැකි ඒ බුද්ධ ධාසනෙන් අපිට උගන්වන්නේ සැපෙන් ජීවත් වෙන හැටි. එහෙම නැත්නම් වර්තමානයේ එළඹිච්චට පස්සේ ඒකේ තියෙන නවමු ගතියයි, ඒකේ තියෙන පිරිච්ච ගතියයි. ඉතින් ඒක පන්න ගත්තොත් මේ චිත්තක්ෂණේ පන්න ගත්තොත් මේ වර්තමාන මොහොතේ තියන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිකට වැටලා හෝ මදමාවත නැතුව කුණකට වැටුණොත් ඉතින් මේ මිනිසයා මේ පුදුමාකාර වින්දනයක් විඳවිල්ලකට වැඩනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම තීන්දුවකට එළඹෙනවා මේක කෙරුවේ අසවලයි කියලා. මේක කෙරුවේ අහවල් බාහිර දෙයක් නිසායි කියලා. ඉතින් මේ දේ කියන හිතන තාකල් නැත්නම් මේ බාහිර වෙලාවක් බාහිර තැනක් බාහිර පුද්ගලෙක් මම දැන් මෙතන කියන එක නැතුව බාහිර වෙලාවක් බාහිර තැනක් බාහිර පුද්ගලෙක් ගැන හිත යනවා කියන්නේම මොන හේතුවක් නිසා මේක මේ මේ මැද මාත පන්න ගැනීමක් ක්ෂණය පන්න ගැනීමක් එහෙම නැත්නම් මේ සම්මා දිට්ඨිය කියන එක නැතිකමක් කියලා. ඉතින් අපිට මේ ත්‍රිපිටකේ ගැඹුරු සූත්‍ර වල ඇර අනිත් හැම තැනකදීම අපේ දේවල් වලට බාහිර දේවල් බලපානවා කියන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඉඳුරම් බලපානවා, අරමුණු බලපානවා, ඒ ඉඳුරම් මතින් ඒ අරමුණු මතින් තමයි කෙලස් එන්නේ කියලා. නමුත් හරියට බලනකොට ඒ ඉඳුරන් සහ අරමුණු කෙලසන්නේ මේ මැද මාත දන්නේ නැති හිතමයි. ඒවා කෙලසන්නේ මේ සතුට තමන්ගෙන් ඇතුලෙන් එන ස්වභාවික සතුට දන්නේ නැති හිතමයි කෙලසන්නේ කෙලසරලා බුද්ධිලවත් පටලවාගෙන නඩුත් කියාගෙන අවුල් කරගන්න ලෝකයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ඔය කියන සැප ඔය ਸਰුවචනංශේ දෙන්නට හදන ඒ සැප ඉඳුරංගෙන් ලැබෙන සැප මතින් මේ බයලජ්‍ය දෙක නැතුව මේ හිරියොතප් නැතුව ඉන්ද්‍රිය සංවරය නැතුව ගන්න ම්ලේච්ඡ සැප නෙවෙයි මේ කතා කරන්නේ. ඉන් එහා තියෙන මේ නිර්ාමිෂ සුඛය හෝ අවේජිත සුඛයත් එක්ක බලනකොට මේ මේ මේ රණ්ඩුව මේ පංචකාම සම්පත්තිය વિશે යටි මේ රණ්ඩුව එතන අපේ හිත ඊටාමත්ම පිරිහිච්ච තත්ත්වෙ කෙලසිච්ච තත්ත්වෙටම ඇවිල්ලා ඉල්ලන දේවල් අපිට දෙන්න බැරි කම නිසා අපිට ඇති වෙන මේ පශ්චාත්තාපය ඊට ඇතුලේ තියෙන මට්ටම දන්නේ නැතිකම. ඊට ඊට වැඩිය තියෙන පිරිච්ච ගතිය එළඹ සිට සීයේ තියෙන ගතිය පුහුණු නොකරන පුහුණු නොකිරීමම කියලා කියන්නේත් නෑ මම. පුහුණු කරන කට්ටිය එතෙන්ට යනවා. එතෙන්ට ගියාට බාර ගන්න නැහැ. වෙන මොකද්ද එකක් ඉල්ලන්නේ නිවන කියලා. වෙන මොකද්ද එකක් ඉල්ලන්නේ මධ්‍ය ප්‍රතිපදාව කියලා. වෙන මොකද්ද එකක් ඉල්ලන්නේ සම්මාදිට්ඨිය කියලා. ඉතින් සම්මාදිට්ඨිය එනකොට පයින් ගන්නවා. සම්මාදිට්ඨිය එනකොට බැහැර කරනවා. සම්මාදිට්ඨිය එනකොට අපහසුවටපත් වෙනවා. සම්මාදිට්ඨිය එනකොට නුරුස්නාසුළු ගති පහල කරගන්නවා. ඉන්න බෑ හිටින බැටි තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා හැම දෙයකම කලින් ඒ දෘෂ්ටිය මොකද්ද මේ එලෙබසිටි මොහොතේ තියෙන සැප කියන එක අඳුරගත්තේ නැත්නම් වයසට ගියයි කියලා හෝ උඟක්කල් භාවනා කරයි කියලා හෝ දැනුම තිබුණයි කියලා හෝ ත්‍රිපිටකය දන්නවයි කියලා හෝ සිල් තිබුණයි කියලා හෝ වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ ඒ ඒ தත්තට ಗುಣ තියේ. නමුත් සරුවචනාංශයේ අදහස් කරන සැපේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම ඒ සියලු පින් වලට මූලික වෙන්නා වූ සම්‍යක් දෘෂ්ටි එහෙම නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක තේරුම් ගන්න ඕනේ ඒක ලේසියට සලකන්න නරකයි. මොකද මේ සම්මාදිට්ඨිය කියන එක සරුවචනතා ඥාණයම ප්‍රකාශ කරනවා කිසිම කෙනෙකුට ඉබේ පහළ වෙන්නේ නැහැ කියලා. කවදාකවත් මේ අන්ත දෙකේ කොච්චර විද විඳ සංසාරේ කොච්චර කෙලවට ගියත් මේ දෙකට උත්තරය තියෙන මේ මැදය ඉවසීම මතය එහෙම නැත්නම් මේ මේ ප්‍රතික්‍රියා නොකිරීමට කියලා කවදාකවත් කෙනෙකුට ස්වයංභව ඥානෙ පහළ වෙන්නේ නැහැ කියලා තියෙනවා. පහළ වෙන්න අනිවාර්යයෙන්ම ස්පර්තෝഘോഷ අවස්ථයයි වෙන කෙනෙක් කියලාම දෙන්න ඕනේ. ওই දැඟලිල්ල ඇත්ත මාත් වින්දා. ඔකට උත්තරේ තියෙන්නේ ඔබ හිතන්නේ නැති තැනක. ඔය පැමිණිච්ච දේ දරන්න පුළුවන්. ඕක ඉවසගෙන මැදට වෙලා හිටපන් කිව්වොත් ඒක බාරගන්නේ අපි අන්තිමටම. අපිට කරන්න පුළුවන් තනියම කල්පනා කරලා සම්‍යා මිත්‍යා දෘෂ්ටින කල්පනා කරලා කරන්න පුළුවන් සෙල්ලම් නටලා නටලා නටලා බැරි ජන තමයි අපි ඔය මිත්‍යා දෘෂ්ටිය නැති සම්මා දිට්ඨි මාර්ගේ තෝරගන්න. ඉතින් එතකන් කර්ම වේග වැඩ කරනවා, චිත්ත වේග වැඩ කරනවා, ඍතු වැඩ කරනවා, ආහාර ශක්ති වැඩ කරනවා. අර වයින් වේගන අයින් කරන මේ මධ්‍ය ප්‍රතිපදාවේ එන්නේ එන්නේ මේ සේරගෙම තියෙන බලපෑම අඩු වෙලා ඉවසීමේ ශක්තියක් එනවා. ඉතින් අන්න ඒකට මේ වයසේ බලපෑමක් නැහැ. එහෙම නැතුව වෙන බාහිර සාධකවල බලපෑම තියෙන පහත් ත්‍ත්වේ මනසකට. පුහුණු මනසකට දියුණු කරලා මධ්‍ය ප්‍රතිපදා තෝරාගත්ත මනසට ඒව වඩින්න නැතුව යනවා. ඒක නිසා ඒ අර පහත්ත්වයක ඉඳලා මේ දේවල් වලින් බැට කන කෙනා එහෙම වදින්න නැති තැනක් තියෙනවා කියලා අහනකොටත් ඊර්ෂ්‍යා කරනවා. අහනකොටත් දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? අපි මෙච්චර තටමලත් අපිට බැරි වුණා නේද කියලා බලනකොට මේ හත් අවුරුදු සාමනීරවලු පැනලා ගිහිල්ලත් ඉවරයි. අනිගොල්ල මේක අතපොට ගහනවා. හත් අවුරුදු අට අවුරුදු දඟලනවා. සාමනීර අවුරුදු වැඩි කරගෙනත් ඉවරයි. ඉතින් ඒ වගේ වෙලාවට ඒ වගේ දෙයක් හිතක තියෙන මේ වටිනා ශක්තිය දන්න බුදු කෙනෙක් නොහිටියානම් මේ අර පිස්සන්ගේ ලෝකෙ පිස්සෝ ජය ගන්නවා. යමක්ම තේරෙන කෙනා ඉබේම සුළුතරේ බවට පත් වෙලා පච වෙලා පැත්තකට යනවා. නමුත් සරුවචනාංශිකේ එක සරුවචන ගුණයක් තමයි කොතනක වුණත් තනි කරා වුණත් දීව සත්‍ය නම් තියෙන තැන මතු කරලා පෙන්නලා ලෝකයාට මේ හරි පාර පෙන්ලා දෙනවා මේ උඹලා ඔක්කොම සෙනග මේ පැත්තට කල්පනා කරා සත්‍ය මේකයි මෙයාට මං අගය කරනවා කියලා න්යාමගේ නියම පුත්‍රයෙක් කියලා ඒ පුංචි උනත් ඒ කෙනෙකුට මේ තැන දෙනවා ඉතින් ඒ සඳහා මේ වෙන කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි විදිහට ਸਰවඥාචරයට වැටෙන ඕනම කෙනෙක් මේ මිත්‍යා දෘෂ්ටියක ඉඳලා ඕනම චිත්තක්ෂණයක සම්මිය දෘෂ්ටියට එන්න පුළුවන්. කවදාහක්වත් නැහැ. ඒ සම්මිය දෘෂ්ටිය එන්න බෑමයි කියලා ස්ථිරසාර හානියක් වෙලා නැහැ මනුස්සයාගේ හිතට. ඒකට හේතුව තමන්ගේ ඇදහිල්ලම තමයි. ඕනම කෙනෙකුට පුළුවන් ඇදහිල්ල ඕන වෙලාවක වෙනස් කරගන්න. නමුත් ඒක මේ මේ පරිසර සාධක මත බලපානවා අනික් කට්ටියගේ තමන්ගේ ඇදහිල්ල මත ਸਰවඥාචරයේ සම්පූර්ණක විරුද්ධව කියලා තියෙන ඕනම මිත්‍යා දෘෂ්ටිගතව සරුවචනජ විරුද්ධව කටයුතු කරත් මෙයා කොයි වෙලාවක හෝ හරි පාරට එන්න තියෙන අවස්ථාව මේ කරන වැඩවලින් අබහුවයට යන්නේ අබහුවයට යන්නේ මේ මේ ආනන්තරිය කුසල කර්ම වගේ කරලා මේ ජීවිතේ කරගන්න බැරි වුණාට ඊගා ජීවිතේ ආය හම්බ වෙනවා. ඒක නිසා අපි ළඟ වෙලා තියෙන මේ පොඩි පොඩි වැරදි අතපසු වීම පශ්චාත්තාප සේරම හොදලා දාන්න පුළුවන් දේවල්. එකක්වත් නැහැ ඉච්ඡිත කලලක් ඇති කරන දේවල්. ඒ ධර්මයේ රස දන්නවනම් ශාසනයේ තියෙන මේ මේ සැප ශාසනයේ තියෙන මේ සුඛය හරියට අඳුරනවා නම් මේ අපි මේ පුංචි දේවල් වලට රණ්ඩු කර කර දවසේ කොච්චර වෙලා පොඩි පොඩි දේවල් නිසා තවසේ කොච්චර වෙලා චිත්ත සංతాපයෙන් ගත කරනවාද කියන එක බලනකොට ඒ ශාසන රසය අඳුරන්නේ නැතිකම හේතුව. ඉතින් ඒ ශාසන රසයේ සඳහන් කරලා තියෙනවා ඒක සංසාර නැමැති වෘක්ෂයේ කලාතුරකින් ඒ මිහිරි ඵලයක් හටගන්නවා. ඒ කියන්නේ හරියට අඳුන ගන්න. ඒ නිසා සංසාර විෂ වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානිව සුභාසිත රසාස්වාදං සජ්ජනස්සා සංගමක් කියලා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ඒක හැමදාම ගල්දු ඉන්න කාලේ පණ්ඩිතශාංශ මතක් කරනවා කටපාඩම් කරන්න කියලා. මේ සංසාර විෂ වෘක්ෂයේ ওই කියන සැප කලාතුරකින් පහළ වෙන්නේ. ඒ පළ ගන්න තරක්කල් මේ ගහේ පළ ගන්න තිත්ත වස ගෙඩිමයි. එක gediyak පල ගන්නවලු කලාතුරකින්. නමුත් ඒක දෙකක් කරගන්න පුළුවන් විදියක් තියලා කියලා කියනවා සංසාර පිට වෘක්ෂස්සේ ද්වේ මෘතානි පලානිව. අමෘත බල දෙකක් එකක් තමයි මේ සරුවචන් වහන්සේ දේශනා කරලා තත් ධර්මයේ සුභාසිතය රසාස්වාදී. හරියට මධ්‍ය ප්‍රතිපදා තේරුම් අරගෙන මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව යන්නේ ඒක සම්මිය දෘෂ්ටි. දෙක තමයි සත්‍යනසා සංගම. එහෙම තේරුම් ගත්ත කට්ටිය ළඟ ඉන්න කෙනෙකුත් ඒ සැප ලැබෙනවා කියන්නේ. සත්පුරුෂ ආශ්‍රයේදී අර තේරුම් ගත්තා වගේ Taman නිවන් දැක්කා වගේ සත්පුරුෂ ආශ්‍රයෙන් හම්බ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පොඩි දරුවට හරි ලේසි සත්පුරුෂයන් ඇසුරෙන් සැප විඳින්න. මොකද ඔලොමල ගති නැහනේ. බැහැගත්ත මති නැහනේ ඔළුවේ. ඉතින් ඒ නිසා මේ කියපුවතක් පතක් පිළිවෙලක් කරගෙන සන්තෝෂෙන් ජීවත් වෙනවා. කවදාකවත් නෑ ඇයි මම මේක කරන්න ඕනේ මේක කිරුවොත් මට මොනවද හම්බුනත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ අනේ බලනකොට පොඩි දරුවට තියෙන ඉඩ වැඩි කියලායි නිවන් දකින්න පොඩි දරුවෙකුට තියෙන ඊට වැඩි නමුත් මේ පරිසරයේ විසින් පුදුමාකාර විදිහට මේ මේ ඔළුවට දාන මේ වීකී අධ්‍යාපන ක්‍රම නිසා තමයි ඔය පොඩි ළමා මනස් නාස්ති වෙන්නේ. නැත්නම් පොඩි මනසට හරියම ලේසි මන්ද මාවත තෝරගන්නේ. පොඩි මනස කවදාක ප්‍රතික්‍රියා කරන්නේම නැහැ. පුංචි ළමයිගේ හිත කවදාක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්‍රතික්‍රියා කිරීමමයි අපි පොඩි උට උගන්වන්නේ නාය මිරිකලා කන මිරිකලා අරක දෙන්න අතේ තියෙන දෙයක් බබාගෙන් ඉල්ලනවා අපි. ඉල්ලපුවෙන් බෑ කියන්නේ. ඒකම පුරුදු කරනවා. පුරුදු කරලා පුරුදු උදුර ගන්නවා. ඊට පස්සේ කේන්දි ගසන එක ලෙල එකයි අකෙක් කරනවා. අර පුංචි වයසේදී තියෙන ඒ අර ප්‍රතික්‍රියා නොකරන ගතියම තියෙනවනේ නිවන අවබෝධ කරගන්න ලේසි. නමුත් වෙලා තියෙන්නේ මේ අර සුභාසිත රසාස්වාදයේ කියන ਸਰවචනanse දේශිතයේ නෛර්යානික සීසත් ධර්මය අවබෝධ කරගන්න වයසට යනකොට පහසුවක් එනවා. නමුත් අර බණ වාගේ මොනවද කියන කාලයක් මෙහිදී. ඒ නිසා මොනවා කියනවද කියලා දන්නේ නැති වෙච්චාම මැද මාත පැත්තක තියෙද්දී බුද්ධ ධර්ම කියන්නේ ප්‍රතික්‍රියාවක් පාටපත් කරගෙන දිනවා එක්කෝ අත්තිගලමතාන යෝගකට දා ගන්නවා එක්ක කාමසුකල්ලි යෝගකට දා ගන්නවා එතකොට අර මැද ඉන්න වෙලාව අඩු වෙන එකයි ඉතින් අපි භාවනා ජීවිතයක බලාපොරොත්තු වෙන්න තියෙන පුළුවන් තරම් හිතයි ගතයි දෙක විවේක වෙන්න ඇරලා ඒකට ස්වභාවික වර්ධනයට ඉඩ දෙන්න ඕනේ ඒකේ අර විවේක බුද්ධියට ඉඩ දෙන්න ඕනේ ඒක සැපක් කියලා හිතනවනම් සත්පුරුසයි ඒකත් කනගාටුයි කියලා හිතනවනම් ඉතින් හරි අමාරුයි ඒ පුද්ගලයාට මේ ධර්ම රසයක් මේ අඳුල්ලා දෙන්න. ඉතින් ඒකකොට කරන්න වෙන්නේ දානීය සීලය, සත්පුරු ශාස්ත්‍රය වගේ දේවල් වලින් හිත තනවා වඩාගෙන බොහෝ කල් මේක මේ සීසන් කරන්න ඕන. බොහෝ කල් හිත මේ මේචල් කරගන්න ඕනේ. එතකොට තමයි මේ රසය අඳුර ගන්න පුළුවන්. නමුත් අපි තීරුම් අරගන්න ඕනේ අපි දැන් ඉන්නේ අවුරුදු 2551ක් ගත වෙච්ච සාසනයක. ඒක නිසා අපිට ඒ කාලේ වගේ නැවුම් භාවයේ මිහිරියාව නැති වෙන්න පුළුවන්. නමුත් අද කාලේ මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගත්තොත් එදාට වැඩි ජොලියක් තියෙනවා. මොකද ඒ තරම්ම ඒක අවුල් වෙලා තියෙන නිසා. කවුරු හරි තේරුම් ගත්තොත් වටිනාකම වටිනාකමකුත් තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේකේ තියෙන මේ සංකීර්ණතාවය දැනගෙන පුළුවන් තරම් සරල වෙලා පුළුවන් තරම් පොළොට බහැලා පුළුවන් තරම් මේ ලද දෙයින් සතුටු වෙන ගතියට ආවන ඔච්චර ඔච්චරම අමාරු නෑ සාසනෙ. ඔච්චරම අමාරු නෑ ওই ගැඹුරු ධර්ම. ඔච්චරම අමාරු නෑ පැවිදි ජීවිතේ හෝ භාවනා ජීවිතේ. ඉතින් ඒක මේ ගාථාව මතින් මට මතක් වෙච්ච අදහස් කෙසේ නමුත් තව මේ පිටිසට ප්‍රශ්න සාකච්ඡා කරගන්න කියාගන්න දේවල් තියෙනවනේ ඉද ඉද දීලා මම ඉල්ලා හිටිනවා ධර්ම සාකච්ඡාවට අවශ්‍ය සුදුසු ප්‍රශ්න හෝ මාතෘකා තියෙනවා මතක සත්‍ය ටිකක් හරි අවබෝධ වෙන්න ඕනේ නේද? පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවට එන. ඔව් ඇත්තටම මේ ප්‍රකාශයක් එක කියන්නේ මධ්‍ය ප්‍රතිපදා හෝ නොඉවසීමේ ගතියෙන්ද හෝ සම්‍යක් දෘෂ්ටිය හෝ එන්න දුක පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන කියලා. ඉතින් මනුස්සත්වයේ කියන්නේ ලද්දාපටම දුකනේ. තියෙනවා. දුක ඇත්තටම අපිට කිසි කෙනෙකුගේ වාදන බැලුවොත් දෙන්නේගේ දුකේ වෙනසක් නැහැ. පෙත්ත කපල එකයි. මගේ සාමාන්‍ය ප්‍රකාශය තමයි රජුරුවන්ගේ රටවැසියයි අතර දුකේ වෙනසක් නැත. ගුරුවරයා සහ ගෝලයා අතර දුකේ වෙනසක් නැත. වේදාසාව ලෙඩා අතර දුකේ වෙනසක්. ඔක්කොම තියෙන හරියටම පෙත්ත කපලා. එකෙකුගත් අඩුවාඩු නැහැ. නමුත් ඒ ලෙඩා හිතනවා මේ මම මේ විස බීජ ආපු නිසා මං කවදාරි වෙදෙක් වුණා නම් මට විස බීජ නැති වෙයි සනීප වෙයි කියලා අර කොහෙදෝ යන එකක් බලාපොරොත්තු වෙලා එයා හිතනවා මගේ වාදිනේ දුක වැඩි කියලා. ලෙඩා වේදා දන්නවා මගේ වාදයේ තරතරම දුක තියෙන නමුත් එහෙම කිව්වොත් එමෙ ලෙඩු ළඟට එන්නේ නැහැ නේ ඒ නිසා දුක නැතුව වගේ හැසිරෙනවා මම නෝට වෙද්දු විතර අද ලෙඩු ඇත්තේ නැහැ ලෝකේ ඒ වගේම හැම රජ කෙනෙක්ම විඳවන දුක් බලනකොට අර ගොවිතැනක් බඩක් කරගෙන කුඹරක් කරගෙන ඉන්න මිනිහෙකුට තරහ සීවිකයක් නැහැ නමුත් අපි එක එකනාගේ දුක සංසාර පැත්තෙන් බලනකොට දෙන්නේක කිසිම වෙනසක් නැහැ ඒකේ තියෙන්නේ හැම කෙනෙක් ළඟම මනුස්සත්වයේ තියෙනවා හැම කෙනෙක් ළඟම අඩුපාඩුකම් තියෙනවා ඔය අතින් ඔක්කොම සමානයි නමුත් දුක දන්න. නමුත් මේ දුක දුක නැති කිරීම සඳහා දුකමයි ප්‍රයෝජන ගන්නේ කියන එක අපි දන්නේ නැහැ. දුක නැති කරන්න දුකමයි ආහාර කරගන්න වෙන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් අපි හිතනවා දුක නැති කරන්න සැප කියලා අලවංගුවක් හම්බ වෙයි. ඒක හම්බ වෙනකම් මේ ඉන්නේ. අල්ලන්න අල්ලන්න හම්බෙන්නේ දුකම තමයි. ඒ නිසා දුක නැති කරන්න පුළුවන් ක්‍රමය එකම ක්‍රමේ දුකමයි. ඒ නිසා සර්වඥයන් සඳහන් කළා තියෙනවා දුක්ඛෝප නිසා සද්ධා. යම් කෙනෙකුට නියම පාරකට වැටෙනවනම් මේ දුක නිසා සද්ධාව උපදිනවා. සද්ධා ජාතෝ සද්ධාව නිසා කුසල ඡන්දේ පහළ වෙනවා. කුසල ඡන්දේ නිසා වීරිය පහළ කරගන්නවා. වීරිය නිසා සතිය පහළ වෙනවා. සතිය නිසා සමාධිය, සමාධිය නිසා ප්‍රඥා, ප්‍රඥාව නිසා නිවන. එතකොට දුක නිසාමයි නිවන තියෙන්නේ. ඉතින් මේ දුක මේ ඔය මේ අර කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ දුකට අපි කියන වචනය සංවේග කියලා. සංවේගය පහළ වෙනවා දුකක් ආපම සංවේගය පහළ. අන්න එක තියෙන මේ වේග කියන කැලේ විතරක් අරගෙන නිවන පැත්තට දාගන්න දන්නවනේ නිවනට යන්න තියෙන එකම වේගය සංවේගය විතරයි. නමුත් උග දෙනේ සංවේගය ආපුවම වහ කරනවා. කොච්චර බෙල්ල තියෙනවද? දමල ගහලා යනවා යන්න. ඉතින් ඒකට වෙන්න තියෙන සංවේගය තව සංවේග වැඩි කරගන්න. හැබැයි සංකීර්ණ වේල පැත්තකලා වේග කැල ගත්තොත් එකකින් ඇතිවෙච්ච අර මේ ශක්තිය ගත්තොත් ඒ ශක්තියමයි මේ භාවනාවට අවශ්‍ය කරන වීරිය බාටපත් වෙන්නේ. ඒ නිසා දුක අවබෝධක දුක තියෙනවා. ඔක්කොම ළඟාව තියෙනවා එක්කෙනෙක්වත් වෙනසක් නැහැ. නමුත් මේක මේ ආස්තික පැත්තට දාගෙන මේ ඉස්සරහට යන විදිහට වේගයක් බවටපත් කර ගැනීමදී බලනකොට බාලාංශ පන්තිවත් නැහැ. ඔය කියන උසස්සයි සම්මතය, ඔය කියන වැඩි මහල්ලෝ, ඔය කියන මේ දුක ගැන කතා කරන ඇත්තෝ තමන්ට දුකක් ආවට පස්සේ කොරස් කටේවත් අත දාගන්න බෑ. අර දුක එනකොටම මේ වේලිච්ච මේ වැල් ගැඩවිල්ලක් උලියට එළියට ඇදලා දැම්මා වගේ වේලිලා නැහිනවා. මේරිච්ච නැති තාම එළවලු ටිකක් අවුවට අහුවෙලා මැලවිලා යනවා වගේ වැලවිලා යනවා. ඒ දුක ආහාර කරගන්න හැටි සංවේගයක් බාටපත් කරන්නේ දුක නිසාම දුක නැති කිරීමේ මාර්ගය හොයන්න ඕනෑ කියන පැත්තට එනවයි කියන එක තමයි ඒක පැත්තකට මේ මේ මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන්නේ. කියන්නේ දුක්ඛම් පරිඤ්ඤයයන් කියන එක සම්මාදිට්ඨියට වැටෙන්නේ. දුක හත්පසින්ම දැනගත්ත යුත්තක් මිස අවිට මේ භාවනා කරනවා කියලා දුක අයින් කරන්න දුක නැති කරන්න ක්‍රමයක් නෑ දුක අවබෝධ කිරීමක් තියෙන්නේ. ඒ අවබෝධ කරන්න දුක්ඛ සත්‍ය පිළිබඳව ඥාණයටත් කියනවා සම්මාදිට්ඨි ඥානය ඉතින් අපි හුඟක් කලකට ඒක පොදුවේ බලනකොට කරා පැමිණෙනකොටම දුකක් ගෝදනේ පපු යද්දෙක් ගහ ගන්නවා. අයියෝ මේ මට මොකද වුනේ කියලා. ඉතින් එතෙන් ගියාට ඒ මනසට ඒක ඉන්ධනයක් බවට ශක්තියක් බවට පත් කරගීමේ ශක්තිය නැහැ. අහන්න දැන් ඉතින් උපක් කියලා තියෙනවා. දැන් අපිට දෙන්නේ දුක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. දුක වලට පත් වෙන දාසන් අපි දන්නේ නැහැ. වීමක් නැත්තම් දුකක් නැහැ. ඉසුදුනේ අපි අපි ධර්මයක් හොයනකොට දුක අරගෙන නැවිලා තියෙනවා. පංචෝපාදානෙම දුක දුකක් කියන්නේ ස්කන්ධ පහක් තුලම තියෙන දුකනේ. විකල්පවත් නැහැ කැපයක්. සම්මතම දැක්මක් නැතිවීමක් ඒ කියන්නේ කාරණා තුනකින් විතර විතර නිරුත් වෙනවා. ඒකෝ දැන් අපිට දැන් ඒ උපාදානස්කන්ධේ පැවැත්ම උපක් කියලා දැනුණා නම් දැනෙන්න අපි අර දුක්ඛ කියලා ඉතින් ගත්තොත් නේ අපි කෙරෙහි බලපෑම් දුක දැනුත් ඇත්තට මේක දුකක් කියලා එකක් ඉතුරු වෙන්න දෙයක් නේද? ඇත්තට අර මේ උපපති දුක පිළිබඳව මරණ මරණානුසති භාවනාදි මතක් කරලා තියෙන්නේ බින්හත්තක් නයිහත්තක් පොළවේ මතුවෙනකොට ඒක උඩ පස් ටිකක් අරගෙන බලු වෙන්නේ. පොළවේ පස් ටිකක් අරගෙන එනවා. මරණය අරගෙනමයි මරණය අපේ උප්පන්න සාතිකය කියලා කියන්නේ මරණ සාතිකයක්මයි. කතා දෙකක් නැහැ. ඕනම කෙනෙක්ගේ කේන්දරේ බලන්නේ නැතුව කීයකින් මේ කේන්දරයක් තියෙනවා නම් ඒ කේන්දරේ තියෙනකම් මැරෙනවමයි කියන්නේ. ඒක කේන්දරේ බලන්න ඕනේ. දිනේ තමයි අප්සෙට් එක තියෙන්නේ කොතනද බැරිද කියලා දන්නේ ඕනම කේන්දරයල ඉදලා මැරෙනවා. ඉතින් ඒ නිසා හැම කේන්දරයකම ඔය අර මේක ලස්සන කතාවක් කිව්වා. ඔය වෙලින්ටන් වල ගියාට පස්සේ ගුණරත්න හාමුදුරුවෝ හම්බුණා. තුම්පණෙන් ඇමරිකාවට කියන පොත ලියපු හාමුදුරුවෝ. හොඳ වයසයි. හරියට විහිළු කතා කරනවා. වයස වුණාට කියන්නේ වයසයි කියලා කියන්නේ නැහැ. අර ඉලන්දාරිකමට තමයි ඉන්නේ. දැන් ඉතින් තියා වයසයි. ඉතින් අපි කතාවට හිටියා ටිකක් වෙලා ඉන්නකොට කියනවා මේ නිකන් විහිළු කතාවකදී. කිව්ව මිනිසෙක් ගියාලු මේ නක්ෂත්‍රකාරයෙක් ගාව. තරුණෙක්. ගියාට පස්සේ කිව්වලු කේන්දර බාලා අතත් බාලා 39 වෙනකම් අවුරුදු 39 වෙනකම් අන්තිම අප්ලයි කිව්වා. විවාහ වුණොත් ගෑණි මරනවා කියලා. රසාවක් කෙරුවොත් රසාව නැති වෙනවා කියලා. ආයෝජනය කෙරුවොත් වස්තු විනාශ වෙනවා. සුලසුලන් වෙනවා ජීවිතයේ අන්තිම මේ ගන්නම දැන 39 යනකන් නම් හරිම මාර්ග තියෙනවා අපල තියෙනවා කියලා. ඊට පස්සේ මේ මනසයින් කරගන්න දැන කියවලු 39 39 පෙන්නත් පස්සේ ඒක තමයි කිව්වල එතකොට ඒක තේරෙනවා කිව්වලු. ඊට පස්සෙත් ඒකම තමයි එතකොට තේරෙනවා කිව්වලු. ඔන්න ඔච්චරයි නැකතර බලලා කියන්න තියෙන්නේ. 40 පෙන්නට පස්සේ ඉතින් කාටවත් තේරෙනවා මේ කාට කියන්නද? උපදිනකොටම කෙනාපු දුක අල්ලපු ගෙදෙට්ට මොනවා කරන්නද? නක්ෂත්‍රකාරයා මොනවා කියන්නද? බිස්නස් කාර්යය මොනවා කරන්නද? මේ දුක දරා ගන්න පුළුවන් ශරීරයක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕක දරාගෙන හිටියන ඉවරයි. අඬහෝකෑ වයි කියලා කවුද ඕක ගන්නෙ? අම්මට පුළුවන්ද තාත්තට පුළුවන්ද? ඉතින් 40 වෙනකන් හරියම අපලයි කිව්වලු. හැම පැත්තෙම අපල. 40 බැන්නට පස්සේ ඒක තේරුම් ගන්නකොට ඒක තේරුම් ගන්නකොට ඊට පස්සේ අපලම තමයි. ඒවා ඊට පස්සේ අපල වෙන්නේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් දේශනා කරන එක බොහොම ලස්සනට උන්වහන්සේම දාගන්නවා මහන්නේ මේ දුක නම් දුකයි මම මේක නෑ කියන්නේ. නමුත් දුක දුක බව අවබෝධ කිරීම විතර සැපක් මනුෂ්‍ය ජීවිත වෙනත් නෑ කියලා. ඉතින් අපි කරන්නේ නැදනේ මේ දුක අවබෝධ මේ මේ අවබෝධ කරගන්න හදන්නේ දුක නැති තැනකට ගිහිල්ලා. එතන දුක එනකොට අඬවෝ ගාලා. දුක එනකොට පශ්චාත්තාප වෙලා. ඉතින් කොහෙද සත්‍යයක් එන්නේ අපි ළඟට? සත්‍ය අපි ළඟට එනකොටම එන්නේ දුරට තට්ටු කරනකොටම අපි ඒක එලවන්න තොවිල් නටනවා, දුම්මල ගහනවා, යකුණ ආවේශ වෙලා යක්කා නටනවා මේ දුක අපි ළඟට එනකොට. ඉතින් ඒක දරා ගන්න බැරි නම් මේ දරීමේ ශක්තියක් තියෙන බව පරීක්ෂා කරන්න බැන්න. එන අපත්‍ය ඥාන සාධකේ බොහොම සරල වචනයක්. ලෑස්තිලා යන්නේ කියන. ඒකට ලෑස්තිලා යන්නේ එතකොට ඕක දුකක් නෙවෙයි. ඕනම වෙලාවක ඕන දෙයක් වෙන්න පුළුවන් කියන ලෑස්ති ඉන්න මනුස්සයට ඇයි මේ මට මෙහෙම වුනේ කියන ප්‍රශ්නයක් එන්නේ නැහැ. එනකොටම දන්නවා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් හින්දා නේ උනේ. ඉතින් මට මොකෝ? මට තියෙන හැරි විච්ච ඉවරයි. ඒක නිසා ලෑස්ති වෙලා යාම කියන සූදානම් ශරීරය කියලා යොකට බේතන් පවද සාමිවරයා කියලා දුන්නේ ස්කවුට්ස්ලට හැම වෙලාවෙම සූදානම් ශරීරය තියාගන්න මේ එලඹ සිටි මොහොත කියන එකම තමයි. ඒකේ තියෙනකොට කිසිම දෙයක් නොවිය යුත්තක් වෙන්නේ නැහැ මේ ලෝකේ. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒකට මේ ලෝකේ අසාධාරණකම් අකටයුතුකම් උනායි කියලා අපි ප්‍රතිගත කරගන්න ඕන ගමන් නැහැ. ඒකට අපි දන්නේ මේ උප්පත්තිය කියන්නේම දුකක් නෑ. ඒ අර මේ ඥාන වීරහාමුදුර වෙන්න ඇති. ඔය ඥාන වීරහාමුදුර මේ ඔය ලංකාවේ ඉන්න කාලේ කොළඹට ගිහිල්ලා තියෙනවා. කොළඹට ගියාට පස්සේ නෝන මහත්තයෙක් දැනගෙන ඒ chance ආරාධනා කරලා දානේ සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ chance දානෙට ගියාට පස්සේ ඒ ගෙදර ළඟ ගෙදර ඉන්න නෝන මහත්තයා කියලා තියෙනවා. මොකද හදිස්සිය ඊට පස්සේ කළා අද අපේ ගෙදරට සුදුහාමුදුර කෙනෙක් වදිනවා. මේ දාන්නට අනේ මටත් උදයි මම බොහොම ජීවිතේ කනගාටුවෙන් ජීවත් වෙන කෙනෙක් මටත් උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නෝනා කියලා තියෙන ප්‍රශ්නයක් නැහැ. ඒවිල දාන බෙදන්නේ කියලා. ඉතින් දාන වෙලා මේ ආදරෝ බණ කියනකොට අර ගෙදර අයිතිකාරනෝන මහත්තයා කියනවා මගේ මේ යාළුවා ඉන්නේ බොහොම දුකෙන් ස්වාමීන් වහන්සේ. ඒ මා එනෝන මහත්තයාගේ කාරණාවට පොඩ්ඩක් අහුම්කම් දෙන්න. ඉතින් අර මිනිස්සු අඬලා අඬලා අඬලා කිව්වලු එකම දරුවයි. අවුරුදු 4ක්ද කොහොද හොඳට හොරල් කරන වයසේදී මැරිලා. ඊට පස්සේ කිව්වලු ඇයි ස්වාමීන් වහන්සේ ඒ වගේ හොරතල් වයසක ඉන්න දරුවෙක් මට දීලා මේ ඒ දරුවට එහෙම දේ එහෙම උනේ මොකද? මේක කාගේ කර්මයක්ද මොකද්ද මේ කියලා ඊට පස්සේ කිව්වලු මේ ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වලු මේ උප්පත්තිය කියන්නේම දුකක් බව දන්නේ නැද්ද කියලා. මේ උපදුනේ දුකක් බව. දරුවෙක් හම්බුනා කියලා හම්බුනේ දුකක් බව දන්නේ නැද්ද කියලා හදා ඊට පස්සේ කිව්වලු එච්චර දුකක් මුළු සංසාරෙම නැහැ. ඉතින් උඹ ඒක සැපක් කරගෙන ඒ දරුවා නැගිටගෙන එනකොට බලාගෙන හිටු බලාපොරොත්තු සුන්ුනේ උප්පත් ලන්න නැති නිසා කියලා. උප්පත්ති දුකක් බව දැනගන්න නම් ඔක ලොකු වෙලා හිතුවක් ආරකම් කරලා අම්මා මරන්න ඕන. අන්න එදාට නම් තේරෙනවා මේ දරුවෝ කියන්නේ කවුද කියන එක. එතකන් හිතාන්නේ මේක රත්තරන් කැටයක්. ඉතින් මේක ලොකු වෙලා මට මගේ පුතා සක්විති රජ වෙයි. මට ඉසුරු පහල කළ දෙයි. කොයි එකාද පහල කළ දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා උප්පත්තියම දෝෂයක් නම් ඒ කියන්නේ සංසාර රෝග හතරේ ජාති ජරා ව්‍යාධි මරණ කියන එකේ ජාතිය පිළිබඳ අපි ළඟ තියෙන පුදුමාකාර මිත්‍යා දෘෂ්ටියක් නේ. අපි හිතන්නේ මේ උප්පත්තිය හැම වෙලාවෙම මංගල සුබ ඒක මේ සිහි කටයුතු කාරණාවක් කියයි. නම් සරුවචනනා ගන්නා ඉපදුනොත් මැරෙන්නේ නැහැ කියන එක කාටවත්ම කියන්න බෑ. ඒ තරම්ම ඒකාන්තම මරණ සංඥාවක් මරණ සාහිතිකයක් තමයි ජාතිය කියලා කියන්නේ. ඉතින් අපි ජාතියට මිහිරිතාවක් ඇති කරලා දීලා ජාතිය හොඳයි කියලා ඊට පස්සේ ජරා ව්‍යාධි මරණ නැති කරන්න හදනවා කියලා කියන්නේ උම්මත්තක වැඩක්. අලුතෙන් ජයක් ඇති කරනකොට අපි සතුටු වෙලා ඇතිවිච්ච දේ ජරා දිරාවට යනකොට කනගාටු වෙනවනම් උම්මත් එක වැඩෙන් අපි දැනගන්න ඕනේ පහළ වෙන තාක් පහළ වෙන දුක්මයි නැති වෙන තාක් නැති වෙන දුක්මයි. සම්බන්ධන් යංකින්ච සමුදේ දබ්බන් සම්බන්ධන් නිරෝධම. ඒ නිසා ඒව මතුවෙච්ච තාලට යයි. එතකන් අපිට ඕනේ මේකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා බලන්න තරම් මේ ඉවසීමේ ශක්තිය යමක් දිගට කරගෙන යන්න පුළුවන් කමක් මහ ලොකු දේවල් කරන්න එපා. සාමාන්‍ය දෙයක් මුලමදාක බලන්න යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඔය කියන ඔය නඩු ඇහිලි මනමන තද බල ප්‍රශ්න ඉන්නේ. අපිට වෙලා තියෙන ඕන දෙයක අර දුකෙත් එක තියෙනවා. මුල කාලා තියෙන අපි දැනනවත් කාලා තියෙන්නේ. මැදට එනකොට තමයි ස්පාසු නැතු වෙන්නේ. ඊට පස්සේ අපි ඊගා වෙන දුකක් ගන්නවා. ඒ දුක අයින් කරලා වෙන දුකක් ගන්නවා. ඒකෙත් මැදට එනකොට ස්පාසු නැතු වෙන එකක් ගන්නවා. සරුවත්යන් කියන්නේ එකක ඉවරයක් යන්න දීපන්. කෙලවරටම යන්න අරපන්. ගියාට පස්සේ ඕකින් අනිත් පැත්ත හම්බෙන්නේ සුඛ පැත්ත. උඹලා හැමදාම අමුඹ කකා අමුඹ කකා. එකක්වත් ඉවර වෙන්න දෙන්නේ නැතුව අලුත් දේවල් අලුත් කරගෙන ඉඳ ඉඳ ඉඳ දුකම තමයි. අර මම ගාක් කළාට කියනවා මේ නිදර්ශනයක් තියෙනවා නාකි මිනිවරු කියවල දොස්තර මහත්තයෙක් ළඟ තියෙන පිට්ටනිය වටේ රවුමක් ඇවිදලා එන්නේ කියලා. ඒ පිට්ටනිය බිත්තර හැඩයටලු තියෙන්නේ. ඉතින් නාකි හැමදාම හැන්දෑවට රවුමක් ඇවිදලා වයසට යන යනකොට මිනිහා දැන් රවුම යන්න බැරුව භාගයක් ගිහිල්ලා ආපහු වෙනවලු ඉබ්‍රිතු පැත්තේ. යාළුවෝ කවුලයි ඇයි කියලා. ඊට පස්සේ කවලු මන්ද වයසයි එච්චදම භාගයක් ගිහිල්ලා ආපහු වෙනයි කියලා. අපි මේ මනුස්සය තක తీරු කරන්නේ ඔය සෙල්ලමයි. කන්න පුළුවන් හැටි දුක කාලා අන්තිම නැට්ටට ගියාට පස්සේ අතහැරලා වෙන එකක් ගන්න. ඇයි? මට දාන්න බෑ. දරුවත් ඔය දරන් තියනයි දරලා ඉවරයි ඒ වෙනකොට. කරේව නිකන් හිටියානම් ඔක ගියාට පස්සේ එහා පැත්තෙන් පාරෙන් ආපුවම නාකියට සන්තෝෂයක් තියෙනවා. නෑ මං හරි වයසයි දැන් මට ඒ නිසා මේ භාගය යන්න පුළුවන් කියලා අපවෙනවා. ඔන්න ඔයගේ මේ වැඩක් දිහා බලනකොට කෙලවර කරන්න බැරි කම. වැඩක ඉවරේ තද උච්චතර අවස්ථාවේදී කරබන පොඩ්ඩක් කොහොම ඉන්න කියන්නවත් එපා කාටවත්. කිව්වත් ඕක නිකන් බාල්දු වෙනවා. කිව්වත් ඕක නිකන් මේ පන්නරේ බහිනවා. මේ වමනයක් කරනකොට කට වහගෙන වමනේ ගිලිනවා. අවම ගිලිනවා එච්චරයි. කතා කරන්නේ දැම්මුත් නේ බෑග් ගොයන්න ඕන කරන්නේ පාරේ වෙයි. ඉවරයි. ඒ දේ කරගන්න බැරි නම් බුදුහාමුදුරුවෝ පහල් මම මොනවා එහෙම නැත්නම් ලෝකයේ මීට වැඩිය සුන්දර උනායි කියලා මොනව කරන්නේ. පැමිණිච්ච එකක්වත් ඉවර කරගන්න බැරි කතිය තියෙනවනම් මේ අපිට ඉස්සරහක් නැහැ. ඉස්සරහට එන්නේ ඊට වැඩිය අමාරු දෙයක් අද පැන්නා. ඊට වැඩිය අමාරු දෙයක් හෙට පයින්නවා කියන අදහසෙන් යන්න පටන් ගත්තොත් ඔය කිසිම දෙයක නොවිඳපු කිසිම දෙයක් සංසාරේ නෑ. අලුතෙන් මේක මවාගෙන මේක විභූෂණ පාගෙන මේක කරන්න බෑ කියලා උඩ පනින්නේ කෙලෙසයක් උද්දපු මේ හවිසිලා තියෙන වෙලාව එයාට හුන්නටම නටන්න දෙන එකයි කරන්නේ. හොඳටම නරඹිලා හෙම්බත් වෙනකොට විශාල සතුටක් එන්නේ. දුක්ඛ සත්‍යය හමාර වෙන්නේ විශාල සතුටකින්. නමුත් අපි අර සංසාරේ නැත්නම් සාසනේ නැත්නම් මේ සම්මියද්දෘෂ්ටිචින සැපදන්නේ නැති නිසා අර උච්ච අවස්ථාවේදී ලෝකෙට කියා බල අපේ අඩුපාඩුකම් කියා බල. මට බෑ මට අමාරුව වැටලා තියෙන්නේ දරා ගන්න බෑ අර එහෙම කියලා කියන්නේ නැතුව නිස්සද්ද වෙන්න පුළුවන් නම් ඒ ටිකේ. මොන්නම දැඟලිලක්වත් නැතුව එයා පැත්තට ගියාම විඳ ගන්න බැරි ප්‍රමාණය, දරා ගන්න බැරි ප්‍රමාණය සතුටක්, විමුක්තියක්, නිදහසක් තියෙනවා. ඒ නිදහස බාල්දු කරගන්න එකයි ඒ නිදහස මොනවද කියන්නේ මේ මේ මාතු මාතු දාලා කලවම් කරගන්න එකයි මේ අපි අනුන්ට දුක කියාපෑමෙන් කරන්න හදන්නේ. එහෙම කියන්න ඕන කමක් නැහැ. දරාගෙන හිටපු තරමට තමයි මේකේ වීරත්වය හෝ ඉදිරි ගමන තියෙන්නේ. ඒ නිසා ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ අපි. කාටවත් කියන්නේ නැහැ කියන එක. නමුත් කාටවත් කියනවා හරියට පස්සේ. ඒ නිසා අර ඇමරිකාවේ ඉන්න අර ඩාෆි ජෝන් යා කියන්නේ මම ළඟට එනවනම් hina වෙන වෙලාවක ඉන්නේ කියලා. අඬාගෙන ඉන්න එපා මම ගා. මයිත් මට ඔය කටේ දෙන්න වෙලාවක් නැහැ. ඔයගොල්ලෝ සතුටු වෙලා මම අර වැඩේ කෙරුවයි කියලා ඇවිල්ලා මට සතුටු වාර්තා කරන්න මම ඕන වෙලාවක උඩට ආරාධනා. හැබැයි අඬාගෙන එනවනම් මම ළඟට එන්න එපා. hina වෙලා ඉන්න වෙලාවකට එන්න මම ගා කියලා. ඒ කියන්නේ උඹ hina වෙන්න උඹ ඉගෙන ගන්න උඹ තනියම. මයිත් එක්ක වරෙන් සතුට බෙදා ගන්න. අනේ මට මේවත් දුක වැඩි වෙනවා. වැඩි වෙනවා. වෘතීමක් වෙන්නේ. ඒකත් වෘත් දෙන මට්ටමේ අනුව අඟලන අඟල් දෙක වගේ කියන්නේ ඉතින් ඉඳින්ද දුකේ දුකේ අනුවීමක් වෙන්නේ. ඉන්නේ තීව්‍ර වෙලා අපේ හැකියාව පෙන්ලා දෙනවා. මීට වැඩි දුකක් ආවත් පුළුවන් කියලා ඒක චෛත්‍ය ස්වභාවයේ තියෙන්නේ. චෛත්‍ය පාතම විශාල මේ සලපතල් මලුව, වැලි මලුව මේ නෑ වැලි මලුව, සලපතල් මලුව, පේසා වලලු, දාගැබ, දේවතා කොටුව ඊට පස්සේ තමයි කෙත් කෙත් කරලා තියෙන්නේ. මූලිකම පුංචි දුක් ටිකක් තියෙනවා. ඒක අපිට දත් කැක්කම ඉසේකක්ක වගේනක බැලිමලුව වගේ විශාල අක්‍ර ගන්න පැතලි. ඒකට ඉතින් සමහරව දඟලනවා සමහරව දඟලන්නේ කාගෙන ඉන්නවා. ඒක හරි ගියාට පස්සේ තමයි මේගොල්ලෝ සලපතල මලුවට කොට වෙන්නේ. ඒකෙදි ඉතින් ගල් අතුරලා බුදියන්න පුළුවන්. අරකෙත් බෑ බලන්න ඉන්න බෑ අර පළවෙනි එකට. දෙවෙනි එකට ගියාට පස්සේ ඉන්න පුළුවන් හැබැයි අරකෙන් කාලක් විතර තියෙනවා. ඒකට ගියාට පස්සේ අරට වඩා උසස් මට්ටමක තියෙන්නේ. නමුත් තාම ෆ්ලැට්. ඒකේ ගියාට පස්සේ තව චෛත්‍යයට ලඟ වුණොත් තමයි පේසාවල්ල තුන. පේසාවල්ල තුන යනකොට ඊටදී අඩු දුක් ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි තීව්‍රයි. ඉන්නෙන්න උග්‍රයි. ඊට පස්සේ ඒ පුතේ අපි ඉවත් මට්ටම් තුන පැන්න ඊට පස්සේ දාගැබට යනකොට චෛත්‍ය පැත්තේ බලනකොට විශාලම පස්කන්ධයක තියෙන්නේ ඒක තියෙන්නේ මේ බුබුලාකාර හැඩයක් එන්නේ එන්නේ එන්නේ දුක් ප්‍රමාණය අඩු වෙනවා එන දුක අන්තිම තීව්‍රයි ඒක හරියටම පණ නලටම ගහන්නේ කීර්ති තමන්ගේ කීර්තියට කීර්ති රාමයට කිලිම ගන්නවා. හැබැයි පණ ගන්නවා වගේ ගන්නවා. හැබැයි දෙකයි තුනයි එන්නේ. ඊට පස්සේ උඩට ගියාට පස්සේ තමයි අර සලපතල මළුව වැලි මළුවට වැඩි ඉතාම පුංචි දේවතා කොටුවක් තමයි අන්තිමට චතුරාර්ය සත්‍ය වගේ තැන් වල දුකට යනකොට එන්න හදන් තියෙන්නේ. එතකොට මේ එන ප්‍රමාණය අඩුයි. හැබැයි මාරාන්තිකයි. එන්නේ මොකක්වත් නැහැ හොඳටම දන්නවා දැන් සාමාන්‍ය පොඩියව එන්නේ නැහැ එනවනම් එන්නේ ජාතික මට්ටමේ ජීවිත පැහැර ගන්න මට්ටමේ එතකොට මේ පුද්ගලයා අර වැලිමලුවෙන් සලපතර මන්දුරට ඇවිල්ලා ඒකෙන් පේසාවල් වලින් දාගකට ගොඩ වෙච්ච නිසා සෑහෙන අත්දැකීම් තොගයක් තියෙනවා. ඒකට අර උග්‍ර වේදනාව නැත්නම් උග්‍ර ආත්ම නිෂේධනයේ මොකටද මේ වද විඳින්නේ කියන එක වුණත් සෑහෙන දුරට විඳලා පස්සේ තමයි මනසට තේරෙන්නවත් අඩු ගන්න. මොකද අර පුංචිව විඳලා විඳලා පරිචයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා දැන් නම් මේක මේ නිවන ලබන්න නම් ඒක කණ්ඩ වෙනවා. වෙන මොකක්ක සඳහන වෙයි. ලාභයට නෙවෙයි, සත්කාරයට නෙවෙයි, නිවන ලබන්න නම් දැන් ඊගාවදින අවසාන තීරණාත්මක පරීක්ෂණය කියලා ඒක දින සෙල්ලක්කාරකමට කරන්නේ. කරනකොට මැරෙයිද, හිටීද, නිඳාටපත් වෙයිද, ප්‍රශංසාටපත් වෙයිද කියන්න බෑ. වැටුනොත් තන්නේ කර ඔය ආධ්‍යාත්මික ජීවිතවල කඩාගෙන යන අඩියටම කඩන්න වෙනවා. වැටෙන වෙලාවට සමහරු ඒක ඉවසට දැරීම නිසාම රාජ්‍ය මට්ටමේ ප්‍රශංසාත් ලබනවා. හැබැයි දෙකම මේ මනුස්සයට ගන්න නැහැ. මේ මනුස්සයට තියෙන්නේ මේ හිරිවැටිච්ච ගතියක් තියෙන. ඔක්කොම දරාගෙන කාගෙන ඉන්නවා. හිටියට පස්සේ තමයි වේසාවල්ලු වගේ එnde end end සිව් මෙවි සිව් මෙවි අන්තිම ඒකාග්‍ර තුරට මෙනකන් ඉස්සෙනවා. තුරට ගියාට පස්සේ තමයි චූඩාමාණිකේ තියෙන්නේ. චූඩාමාණිකෙත් අග අන්තිම තනි චිතට පුංචි වෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ ජීවිතයේද නිවනද එච්චරයි. ඒකේ වෙන මොකක්වත් නැහැ. ඒ දෙකේදී ගෝත්‍ර භූ ඥාන වගේ වයිද පෙන්වන්න තියෙන්නේ කාය ජීවිත নিরপেক্ষයි. නිවන ලබන්නේ කවුද කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. ලබන කෙනෙක් ඉන්නවනේ නිවනක් නැහැ. දෙන්න ලෑස්ති. ওই පල්ලෑදී තමයි තියෙන්නේ ඉතින් කීර්ති නාමයයි ශරීර සෞඛ්‍යයයි රුචි අරුචිකමුයි පෞරුෂත්වය තේරම. ඊළඟට යනකොට මම කැප කළා කැප කළා යන්නේ තමයි තියෙන්නේ. ඒ නිසා ඔය ඉහළට යන්න යන්න තමයි ශ්‍රේෂ්ඨ තත්ත්වපත් වෙන්නේ. manussත්වයේ දරන්න පුළුවන් ඇත්තට මේ ජීවිතේ අපි ලැබිය යුතු අභියෝග මේ මුල් හරිය සංසාරේ ගොඩක් විඳපුවා තියෙනවා. සල වැලි මළුව සලපතල මළුව කියන හරිය අපි සංසාරේ විඳපුවා. ඒක මතක නැතුවයි මේ අපි ආයසරයක් මේ අලුත් දෙයක් දැක්කට පස්සේ මැරෙන්න හදන්නේ. මතක නැතුව නැත්තම් අපි ගිනාපු ගැම්ම අරගෙන මේ වගේ දේවල්ට මොකද චර්චුරු ගන්න කියලා ඉස්සරහට යන්න පටන් ගත්තොත් එන්නේ එන්නේ තීව්‍ර වූ සුළු පොඩි ප්‍රමාණයක් එන්නේ. තීව්‍ර දෙයකට කැරකේ කරකවි කරකවි කරකවි උඩට උඩට තමයි යන්නේ. ඉතින් අන්තිමට යනකොට මේ සාමාන්‍ය කෙනෙකුට තියෙන දුක් ගණන් ගන්න දෙයක් නැහැ. ඒක ඇක්සෙප්ටඩ් ඒක පිළිඅරගෙන තියෙන. නමුත් ඒ තියෙද්දිත් මේ මනස හොයාගෙන පරිසරයේම තියෙන උග්‍රම දුක එනවා. උග්‍ර දුක එනකොට එයා දුකම ඔටුනක් වගේ බාර ගන්න. මේක වෙන කාටවත් මේ වැඩි කරන්න බෑ මට විතරයි කරන්න පුළුවන් කියලා මේ මහබෝසතාණන් වහන්සේ ඔය රලක් බේර ගන්න වැඩ කරන වෙලාවක එහෙම නැත්නම් ඒ අභියෝගයක් ජය ගන්න හදන වෙලාවක අමානුෂික ශක්තියක් එනවා. මොනක්වත් නෙමෙයි වැඩේ කරන්න ඕන ඔව් ඒක සාධාරණ අසාධාරණ දිනනවා පරදිනවා උඹ මම මොකක්වත් නැහැ කඩාගෙන යන්න පුළුවන් ඉන්නේ අර පුංචි පුංචි විඳගෙන යන ඒක නිසා එන්නේ එන්නේ දුක වැඩි වෙන ගතිය තමයි තේරෙනවා නම් ඒ බුදුම පන්සල්නාචි කියන්නේ මේ සිරි දෙව්දුව කොට ගෙට වැඩියා කියලා හිතාගන්න කියනවා දැන් ඉතින් මොකක් හරි දෙක එකක් වෙන්න හදන්නේ අර වගේ මේ අතේ දුරින් තියාන මේ නියෝජිතයෝ දාලා රිමෝට් කන්ට්‍රෝල් එකෙන් බෑ තමන්ම අත දෙනවා. එනවා ඒක මොනවාක්වත් නැහැ පණ නලටම අත තියෙනවා. කීර්ති නාමයටම අත තියෙනවා. පුපුරලා යන්න හදනවා නිකන් මේ. හරියට කඹේ ඇවිදිනකොට මිනිස්සෙක් කඹේට තට්ටු කරුවොත් එහෙම එවචක මුළු ඇඟම දෙදරනවා. මොකද කඹේ උඩ හිටලා තියෙන බැලන්ස් කරගෙන කඹේට පොඩ්ඩක් ඇහුවොත් හොඳට ඇදිච්ච වීණාවක ඒ තතර පොඩ්ඩක් තට්ටු කරපුවා මුළු වීණාවම දෙදරුම් කනවා. අන්න වගේ ඒ වෙලාවට තේරෙන පටන් ගන්න මේක මහා කරා පැමිණිච්ච මහා වෙනුවීම ආපු දුකක්. කාටවත් කිව්වට තේරෙන්නේ නැහැ. ඒ වගේම කිව්වට උත්තර ගන්නත් බෑ. නිශ්ශබ්දව කාගෙන යන එක විතර කරන්න කියලා. එතකොට මේ දුකක්ම වෙන්නේ නැහැ ඒක. ඒක නිකන් මේ යෝග්‍යතා පරීක්ෂණයක් වෙනවා. එහෙම නැත්නම් මේ අපි කියන්නේ මේ ප්‍රගති පරීක්ෂණයක් වෙනවා. තිරෙන්න පටන් ගන්නවා. ඒතර මහබෝසාණන් කාලේ බුදුචානන්සේ කොහොම ඒවා විඳින්නේ නැද්ද? ඊට පස්සේ බුදු වුණාට පස්සේ ඒ තමන්ගේම මස්සිනා මාමණ්ඩි අර වගේ සැලසුම් සහගතව මරන්න එක පිටිපස්සේ එක මොනක්වත් නැහැ කතා දෙකක් නැහැ බුදුහාමුදුරුවෝ මරන්න. ඉන්න කොටුවක්වත් එතකොට නම් ඉතින් අර බුදුරජාණන්සේගේ මට පැනලා තියෙන්නේ. නමුත් මහබෝසත් ආනන්දසේ කාලේදී ඉවසලා තියෙනවා මෙන්න මේව ඔක්කොම දැන් මම කාට හරි කිව්ල සම්මිය දෘෂ්ටික ව්‍යං කියලා කියනකොට ඒ මිනිස්සු මට බයිනවනේ. ඒ මං සම්මිත්‍යා දෘෂ්ටිකද කියලා අහනවනේ මිනිස්සු. අන්න එහෙම කියනකොට මට කවුරු හරි එහෙම කිව්වොත් මම ප්‍රතික්‍රියා කරනවානේ. මම ප්‍රතික්‍රියා නොකරන්නේ අහවලා ගාව කියන කෙනා ගාව මොන වගේ ගුණයක් තිබුණොත්ද කියලා සලකලා බලනවා. සලකලා ඒ ගුණ ටික ඇති කරගන්නවා. ඊට පස්සේ ආයෙසරයක් බලනවලු මෙහෙම තිබ්බත් මිනිස්සු මේව කියන දේ පිළිගන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. පිළිගන්න නම් මොන වගේ ගුණ ඇති කෙනෙක් කිව්වොත්ද මට මේ තත්ත්වයටපත් වුණොත් මම පිළිගන්නේ කවුරු දෙයක් කිව්වොත්ද කියලා හොඳට බලලා ඒ ගුණ ටික ඇති කරනවා. ආනියම කරලා කරලා තමයි ඒ උදව් කරන්න ගියොත් කාටට ආධාර කරන්න ගියොත් බැනුම් කියන එක 100 200ක් එනවා. ඒ තියෙද්දි උදව් ආධාර කරන්න තමයි වෝස්ථාන මහ වෝස්ථාන කාලේ පුරුදු කරලා තියෙන්නේ. ඒක ඉතින් අර බුදු වෙලා අවුරුදු 45 දී හරහා කරා. පැතිරෙන්න කරා කිසි කෙනෙකුට අංගිල තියලා දෙන්න තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දන්නවා මේ දුක අවබෝධ කරන පරිඤ්ඤයයන් කියලා කියන හත්පසින් අවබෝධ කරගෙන යනකොට දුකේ තීව්‍රතාවයත් හරියටම Tamanටම එල්ල වෙලා එන ගතිය. නිකන් පොදුවේ ගහනවා නෙමෙයි. ඈත ඉඳලා හරියට ටෙලස්කෝප් කැමරා එකක් දාලා තුවක්කුව එල්ල වෙලා තියෙන්නේ ගසර එක ගසනවා. ආන්න එතකොට තේරුම් අරගන්න පුළුවන් දැන් නම් ඒ පුද්ගලයාවත් තුවක්කුවත් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මගේ වැඩේ භවයේ විසඳීගෙන ඉන්නේ දැන්. ගැටේ ලිහිගෙන ඉන්නේ කියලා එතකොට හරි සතුටක් එනවා. හැබැයි ඒක මේ අර පල්ලෑ මට්ටමේ දුකේ තියෙන්නේ නැහැ. ඉහළ මට්ටමේ දුක්ව ගැටේනවා. ඒව අන්තිමට ප්‍රගති පරීක්ෂණ තමයි. ඒ නිසා දුක හරි මිහිරි. හරි මිහිරි හැබැයි ඒක ඒ තාලෙන් දාලා කියව ගන්නවා. මේ ඒ භාෂාවට දාලා කියවගත්තට පස්සේ සම්පූර්ණ ශක්තිය අපි හිතනවා ආහාරය තියෙන කියලා නෑ. මේ සංවේගයමයි. මොන හරි දෙයක් ඇති වෙනකොට සංවේගය තුලමයි අපිට මේ ඉස්සරහට යන්න ඕන ගැම්ම ඇති කරලා තියෙන්නේ. ඒකේ අපිට කිසි අඩුවක් නැහැ. හැම කෙනාටම ඇති වෙන්න තියෙනවා. මේ දේ කියලා සානන්ද කාම විතක්කත් නැතුව ටිකක් තියෙන කාම සංස්කාර නැතුව ව්‍යාපාද සංස්කාර නැතුව ඊට පස්සේ අපි කියන මේ සුතවත් බහන ඒ කියන්නේ විතක්ක මිශ්‍රම පහළ වෙනවා අපි ඒ විතක්ක සම මුලමෙදාග තියෙනවනේ ඊට පස්සේ ඒකත් ඒ පළවෙනි විතක් පාරනේ මේ විදිහේ ලෝඩ් එකෙන් ටික ටික ටික ටික අඩු වෙනවා නමුත් බාහිර මහ සංගුත්තරනිකායේ දෙකනිපාත සූත්‍රය කියන සුතවත් සූත්‍රය කියන ඒකේ තියෙනවා කෙනෙක් මේ මේ සුතවත් අපි කියනවා සේක පුදුලස අසේක පුදුලස ඒක පුද්ගලයන් මට්ටමේදී සුපර්භාවයේ පුද්ගලයන් තියෙනවා මේ සාකච්ඡා කරනකොට විශ්වාස කොම්බෙක් කරනවා සීක පුද්ගලයන් කියලා සීක පුද්ගලයන්ට අවශ්‍ය කරන සුතේ ප්‍රමාණය ඒ කියන්නේ මේ ඒ එකක් තමයි අපි සාකච්ඡා කරපු කිසි මතක් කරා සම්‍යක් දෘෂ්ටි කවදාකවත් පහළ වෙන්නේ නැහැ සුතේ නැතුව සම්‍යක් දෘෂ්ටි පහළ වෙන්නේ මේ සුතමේ ඥානෙ අත්‍යවශ්‍යයි ඉගෙන පරිතෝ ഘോഷෙන්තරෝ සම්මෙච්චුෂ පහල වෙන. සීක පුද්ගලයෙක් ගත්තම සීක පුද්ගලයේ සුඛය කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් සීක පුද්ගලය කියලා කියන්නේ දැන් යාම බේරගත්ත කෙනෙක් යම් ප්‍රමාණයකට ඉතින් ඒ පුද්ගලයාට මේ සුතමේ ලැබුණට හරියට සරුවචනසේ කියන දේ පටලැවිලිතරව හොඳට තේරෙනවා. ඉතින් කොණ්ණඤ්ඤ සාංශර කිව්වේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියනකොට උන්වහන්සේට තේරෙනවා යම් තාක් ධර්ම ඇති වෙනවන ඒ සියල්ල නැති වෙන සුළු කිව්වම ඉතින් ඔච්චර තමයි සුතේ කියන්නේ. යමක් ලෝකේ ඇති වෙන සුළු නම් ඒක නැති වෙන සුළුයි. අද ඒක කියන්න පුළුවන් ආශාස ඇති වුණා ප්‍රසවාසය. ආශාස ගන්න ප්‍රසවාසය නැතිවීම. මම තියෙනකොට දකුණ නැති වෙනවා. ඇතිවීම වෙනකොට නැතිවීම නැති වෙනවා. නැතිවීම වෙනකොට ඇතිවීම නැති වෙනවා කියලා ඒක උගාවක් බහුල යොදලා පාවිච්චි කරන ඥානයට කියනවා චින්තාමය ඥානය කියලා. අර යමක් ඇති වෙනවනේ නැති වෙන සුළුයි කියලා. ඒ වෙනතන සාමාන්‍ය අපි ගත්තොත් සබ්බේ සංඛාර දුක්ඛ. ඒක තමයි කවුරුත් පිළිගන්න දෙයක්. නමුත් ඊට පස්සේ පස්සේ සංස්කාර කියන්නේ මොකක්ද? සංස්කාර කියන්නේ උඹේ ප්‍රතික්‍රියා. එච්චරයි. ඔබ යමක් ප්‍රතික්‍රියා කරන්න දුකයි. ප්‍රතික්‍රියා නොකර හිටියනම් ඒක දැන් අපිට ගාණක් නැහැ යන්න පුළුවන්. සබ්බේ සංඛාර අනිච්ච. ඔබ යමක් මේක මට වේවා මම කරන්න ඕන කියලා තමන් එක ගාගත්තනේ ගෑවිච්ච තන උරුලා වගේ පාර වගේ ගන්දත්තාරෙම තමයි. ඒ විදිහට අර සුත්තමේ අපිට නැතුව නෙමෙයි තියෙන්නේ සුත්තමේ තියෙන එක චින්තාමේ භාවනා පැත්තට දාන්න හිත පිරිසිදු වෙන්න ඕනේ. කාම විතක්ක වේඳා විතක්ක නැතුව හිත පිරිසිදු වෙනකොට සුත්තමේ ඥාණය යනවා. සුත්තමේ ඥාණය අත්‍යවශ්‍යයි මූලික වශයෙන්ම සම්මිය දෘෂ්ටිය පහළ වෙනවා. කොච්චර තියෙන්න ඕනද කියන එක ඒක හරියට මේ සීලෙ මෙච්චර තියෙන්න ඕනේ, සුතිය මෙච්චර තියෙන්න ඕනේ කියලා ඒක කියා ගන්න බෑ. හැබැයි එකක් නම් 100ට 200ක් දාලා කියකි හැම කෙනෙකුටම අවශ්‍ය සුතේ තියෙනවා. මනුස්සකම තියෙන හැම කෙනෙකු ළඟම තියෙනවා. ඒක පිළිබඳව පටන් ගන්න කිසිම අඩුපාඩුවක් නැහැ. හැම කෙනෙක් ගාම ওই තියෙන සීලය ඇති. අනන්තරිය අකුසල කර්ම වෙලා නැත්තම්. නමුත් අපිට වෙලා තියෙන්නේ අර තමන් පිළිබඳව නැස්චාර්තයෙන් බලන කෙනාට මට බෑ මයි ළඟ නෑ මේක මදි කියලා ඒකම මිත්‍යා දෘෂ්ටියක් වෙනවා ඊට පස්සේ ඒ පුදුලන් කොච්චර ඇති කරුවත් ඒක ඇති වෙන්නේ නැහැ ඒ නිසා අපි ළඟ දැනට තියෙන සුතේ ඇති මේ සර්වඥාන්සේ ළඟට කවුරු හරි ඉදිරියටපත් වෙච්චහම මිත්‍යා දෘෂ්ටික හෝ විනාගමික හෝ දැකපු නැති කෙනෙක්. උනාට ඉස්ලාම් කරන සම්දස්සේති කියලා සම්දර්ශනය කරලා පෙන්නනවා. සංසාර ගමනේ දැන් ඔබ ඉන්නේ බුදුහාමුදුරේ ඉස්සරහ. ඔච්චරයි. ඔබ කරව මෙතෙක් කල සංසාර කරව ලොකුම පින දැන් හම් වෙලා තියෙන කියලා ඒ මනසට ඕටරම පටන් දෙනවා. මොන මනසයාවත් තම් සිල් අරගෙනත් නැහැ මොකුත් නැහැ. සම්දර්ශනය කළා පෙන්නකොට හැමදාම මේ සර්වචනදික තියෙන මේ විරි ආරම්භ කතාව. කතාවේ මනුස්සයා උස්සලා ගන්න ගතිය නිසා ඕනම කෙනෙකුට සතුටක් ඇති වෙනවලු. යකෝ මම දැන් ওই කියන විදිහට සංසාරේ ඉතාම අමාරු දුර්ලභ දුත් බුද්ධෝත්පාද කාලේ ලැබිලා තියෙන කෙනෙක් උපකලපෙන්නේ. උපකල්ල වෙන්න ඊගාට උන්වහන්සේ කියනවා සමාද වේදි කියලා. උඹට තියෙන එකම අඩුපාඩුව භූක සමාදම් වෙන්න තියෙන්නේ. ඔබ දන්නේ මේ ඔබ ඉන්නේ ලස්සන තැනක බව. ඔබ දන්නේ ඔබ මේ වටින තැනක ඉන්න බව දන්නේ නැති දේවල් විතරයි ඔබ බලන්න දන්නේ. ඒක උඹේ තියෙන කාලකන්නිකම. ඒක උඹේ තියෙන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව. ඒක උඹ විහිං පල් කරගත්ත දෙයක් නෙවෙයි. ජීවිතේ මල්. විහිං පල්. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ කරන්නේ සමාදම් කරනවා. ඒ සමාදම් කරවිල තරමනුෂයාගේ කාඩ් එක අරගෙන එයාටම පෙන්වන්නේ අපි පෙන්වන තාලෙට නෙවෙයි. ඊට හරි දිලිසෙන තාලෙට පෙන්වන්න දානවා. ඉතින් එතකොට ඒ මනුස්සයාට කියනවා මමත් පොරක් නේ කියලා හිතෙනවා. මටත් එමක් කරන්න පුළුවන් කියන එක හිතනවා. ඊට පස්සේ තමයි උන්වහන්සේ සමුත්තේජනය කරන්නේ මලයා එකක් තියෙනවා ආත්මය තියෙනවා. අනාත්ම ඇති කරගන්නේ. ඕක මම කියන්න එපා. ඕක මගේ කියන්න එපා. ඕක මගේ ආත්මය කියන්න එපා. එච්චරයි. එතකොට අර මම හිතන යකෝ සාකේ දැන් මේ මට ආත්මයක් පුම්බලා දීලා ඈ නැති මනුස්සකමක් පුම්බලා දීලා දැන් මේ මොකද්ද කරන්න කියන්නේ. අර දීපු වීදුරු භාණ්ඩේ ගහපන් කියන එකනේ කරන්නේ. ඉති ඌ ආයෙසරක් පැකිලෙන. එතකොට පිටුතට්ටු කරලා කියනවලු සම්පාෂණය කරලා අපි ඔක්කොම ওই පාර තමයි ගියේ. ඔය ටිකක් අමාරුයි. අර හැකි සංඥාව ගන්න එන්න කිසිම හැකියාවක්. මම මගේ ආත්මය කියා ගන්න තුයා. ඉතින් එතකොට ඇත්තටම නිවනේ රසය ඒ බුදුහාමර හම්බෙච්ච චිත්තක්ෂණයම තියෙනවා. ඒක දිගටම නෑ. ඒ චිත්තක්ෂණ වශයෙන්, තදංග වශයෙන් හම්බෙන නිසා උන්වහන්සේ සමාදම් මේ සන්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කියලා මාර අර කෝට් එකේ දේශනාවක ඉංග්‍රීසි වචන ටිකක් මම හොයාගත්තා. මොකද මේ හුඟව දෙනෙක් මේ හම්බෙච්ච සැප සම්පත කවදාකවත් බුද්ධ විඳින්නේ. ඔක්කොම මේ අඩුපාඩුකම් හොයන්නේ. මට සුතේ නෑ, මට සීලේ නෑ, මගේ සමාධිය නෑ. ඔය එකක්වත් නෙවෙයි සාසනය කියන්නේ. භාවනා කරගෙන යන්නේ යන්නේ සාසනය ඉන්න විතක්ක නේද? ඉතින් විතක්ක බව දන්නවනේ ඔකට හොඳ උත්තර ආන්නේ. විතක්ක කියලා දන්නවනම් ඌව නිකම්ම සබම්බු බුළු බව දන්නවනම් ඌට උත්තර දෙන්න හදනට එන්නේ විතක්ක වලට පණ දෙන්නේ. විතක්ක වලට තව තවත් පෝෂණය වෙනකම් දැනගන්න මේවා නිකන් මේ නිකන් තියන පොපුරු ගහන දේවල්. ඉව එකකටවත් උත්තර වෙන්නේ ඔක මම නෙවෙයි. ඔක මගේ නෙවෙයි. ඔක මගේ ආත්මය නෙවෙයි කියලා නෑ කොටිම විතක්ක කියන බව දඳුර ගත්තා නම්. ඒ නේද මොකද? ආයි මොනවද උත්තර වෙන්නේ? ඒ නිසා ඉතින් මේ සුතවත් භාවයේ කියන එක සමහර තැන්වලදී සඳහන් කරනවා ත්‍රිපිටකයේ පිළිබඳ දැනුමක්. ඒක අර ත්‍රිවිධ ඊනම් බුදුහාමුදුරන්ට දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤා හාමුදුරු පහළ වෙනකොට ත්‍රිපිටකයක් තිබුණේ නෑ. විනය පිටකයක් කොහොමඩක්වත් නැහැ නේ පළවෙනි බුද්ධ ශාසනයේ විනය පිටකයක් තිබුණේ නැහැ. එනේන කෙනා බුදු වුණාලු. දැන් රහත් වුණාලු. ඔය ඔක්කොම මේ පස්සේ අපි වගේ මෝඩයින්ද හරියන්ද ආචාර්යවරු ලියාපුවා. අපි ඔය කැට ඉල්ලන කට්ටිය ඉන්නවනේ. ඒ කැටේ දෙන්න හදලා තියෙනවා. ඔය වෙලද පිට තියෙන ප්‍රොඩක්ෂන් එකේ පිට තියෙන ලෑෂ් ලේබල් එක කියන්න යන්න එපා. රසය දන්න මිනිහා දන්නවා මේ ඔක්කොම ඒ හදාගත්ත රාම. අපිට අපිට ඕන කරලා තියෙනවා රාමු පොඩ්ඩක් රාමු තිබුණාට කමන්නේ මොකද ගෙනියන්න ඕක තියෙන්න eBay සංසාරේ පවතින සාසනේ පවතින රාමු තියෙනවා නමුත් අපි මේ රාත්තල් ගන්න කිරලා ගන්න ඕනේ කනකොට මැටි කන්න ඕන කමක් නැහැ පැකට් එක ගන්න එපා ඕන කෙහෙල් ගෙඩිය එනකොට ලිල්ල ඇරලා කන්න ලිල්ලත් එක කෑවොත් කෙහෙල් කනවා කියලා කියන්නේ ඒකයි මීහර කන වැඩි මීහර කන කෙහෙල් කොටනවා කියලා කියන්නේ ඒ ඌගේ ඔක්කොම කන්නේ අපි එහෙම නෑ ඉදුණට පස්සේ ලිල්ල ඇරලා කන්නේ ලිල්ල ඇරියට පස්සේ හරි ඇතුලේ තියෙන එක හරි රසයි ඒ නිසා ඔය පැකට් එක ගන්න එපා. බෝඩ් වලින් ඔක්කොම වහලා තියෙන බෝඩේ ගලවපුවම ගන්නම දෙයක් නැහැ. තොරණ තොරණක පිටිපස්සට යන්නකෝ. තොරණක තියෙන සෙල්ලෝ පිටිපස්ස ගත්තාම යට තොරණ හදලා අර කවි කියන මඩුවක් තියෙන. ඕකේ ආරක්ෂක කෙනෙක් කරන්නේ. තොරණ පෙන්වන්නේ මේ ජාතක කතාවක් තමයි. හැමදාම කරන්නේ ඕක. ඒ නිසා තොරණේ උඩ ගිහලා සෙල්ලම් බලන්න. ඊට පස්සේ ෆ්ලෑෂර් කොටේ පොඩ්ඩක් බලන්න. ඉතින් යාමර මඩුවේ මොකද වෙන්නේ කියලා බලන්න. තියෙන කාඩම වැඩ සිද්ධ වෙන නිසා ඔය ඔක්කොම සුතේ කියලා ඔය ඩිග්‍රී දීගෙන මෙවනමනම් තීකර තියෙන වැඩවල මං බුරුමෙන්දලා එනකොට ඒ දවස්වල තිබුණා බුද්දිස් පබ්ලිකන් සොසයිටි එකේ ශිෂ්‍යත්ව වර්ගයක් දෙනවා PhD කරන්න කියලා. ඉතින් මං ආපු වර්ෂ මගේ බික්කු බෝධි ඇවිල්ලා හිටියා මිත්‍රිකර. මිෂිගේ කුටියේ. මං කිලිවෙල මාත් කාලා ඒ කියන්නේ. මං ගිලව සායනට මෙහෙම රිපබ්ලිකන් සොසයිටි ඒකේ ඉතින් තමයි ලොක්කා. වහන්සේගෙන් ස්කෝලර්ෂිප් සීනවාද PhD කරන්නේ මට එමුත් කරන්න හිතනයි කියලා. අනේ නිකට හද තියාගත්තා. ආයෙත් මේ වගේ තැනක ඉන්නක මොන තරම් සපද්ද කියලා හුවා. ওই අධ්‍යාපන ආයතන වෙන පහත් වැඩ දැකලා නැද්ද දන්නේ නැද්ද කියලා. ඔවගේ තියෙන තනි කර බෙලි කැබිලි විතරයි. ඕ සුදුසුකම් නැහැ යන්නේ. ඊට පස්සේ ගෝ අපි දෙනවා අපි කිසිසේත්ම සල්ලි දෙනවා මිසක් කිසිම දෙයකට අත තියන්නේ නැහැ. ඒ වගේදී ඒගොල්ලෝ තෝරන ක්‍රම ඒක නෙමෙයි. මේ වගේ තැනක ওই ටික කාලයක් ඉන්නේ කියලා ඒකට තේරෙයි කිව්වා. ඉගෙන ගත්තේ නැති තරමට ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපන ආයතනයේ ඉඳගත් කොටිම පිළිවෙනක හෝ එහෙනම් උගන්නන තැනක හෝ නොයන්න වෙන එක හොඳයි. අයියෝ ඒ වගේ තියෙන වැඩ දැක්කොත් ඒ වගේ තියෙන වැඩ මම එදත් ගියාට පස්සේ ප්‍රිස්පිනෝලින් දැද්දි මහත්තයෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ඔය මේ මේ භාවනාවක් කරන්න ඕන නමුත් මේ වගේ රටවල් වල කරන්න තියෙන්නේ මේ වගේ රටවල් වල ළමයින්ට අධ්‍යාපන දෙන්න ඕනේ නියම ක්‍රමයට බලන්න අපේ ඒ රටවල අධ්‍යාපනය කොච්චර හොඳද මේ රටේ කුණක් කරන බෞද්ධ අධ්‍යාපන දෙන්නම කොහේන දෙමු පිරිවණක් නියම අධ්‍යාපන පිරිවෙන් මම හැදුනේ අසවල් තන කිට්ටුව කිව්වා පලාදක කතා කරන්න පිරිවෙන් කිව්වත විනා මං කව ඔන්න තමුසලා හදන්න හදන දේ ඒක යන තාලේ ගියාවා යන තාලේ ගියා නම් ලේසි දෙන්න හදන්න එපා ලොකු සංහසේ කියලා තියෙන්නේ ගියොත් විශ්වවිද්‍යාලයට බාහිර ගාර ගන්න එපා. සභා මාර්ගයෙන් ගණයෙන් බැහැර කළා දාන්නේ කියලා තියෙනවා. ඒ තරම් ඒ කියන්නේ සුත්‍රිමේ කියලා කියන එකට අන් දෙකක් කිය හැකියි. ඒ අන් දෙක ආවට පස්සේ උට අනින් නැතුව ඉන්නම බෑ. අනිනවම තමයි. ඒ නිසා හොඳම වැඩ තමයි මම දන්නේ ඒ බව දන්නවා නම් අනේ මම දන්නේ කියලා ඉවරයි. ඒකට අවශ්‍ය කරලා තියෙනවා අපිච්චතාවය. නෑ අල්පේචිතය දන්න දේ වුණත් දන්නේ නෑ. කාටවත් ඔප්පු කරන්න බෑනේ ඔබ මේක දන්නව කරපන් කියලා. මම දන්නේ නෑ. ඉවරයි. තමන්ගේ වැඩේට තමන් දන්න ටික වැඩ ගන්නවා. කාටවත් දැනගන්න ඕන කම නැහැ. තමන්ට වැඩක් වෙච්චාම තමන් දන්න ප්‍රමාණය කරනවා. ඒකට කාටවත් අපි වග වෙන්න ඕනේ නැහැ. යෝගෙම අපි යෝගාවචරයක් උණයි කියලා මේ පැවිදි ජීවිතය ගත කළා අහවල දෙ දත යුතුයමයි කියලා දසදා අට අභින්න පච්ච වෙක්කන සූත්‍රය සඳහන් කරලා තියෙන මොනවද ඉල්ලලා තියෙන්නේ? අනිවාර්යෙන් සිහි කරන්න ඕනේ කියන්නේ. එක තැනකවත් තියෙන දහවල් සූත්‍රය දන්නේ නැත්නම් මහානකම නැහැ. මොකක්වත් නැහැ. හැබැයි අභින්න පච්චේක සූත්‍රය දැනගත්ත එක හොඳයි. ඒක දැනගෙන ඉන්න එක හොඳයි. ඒක තියෙනවා මම මේ වේවන්‍යම් යජ්ජූපගතෝ. මේ අනික කල්පනා කරන දේවල් මේ කල්පනා කරන්නේ අනික කට්ටිය මේ මේ දේවල් එකතු කරනවා. මම ළඟ නැහැ. මම ළඟ මේ දෙකතු කරපු දේ වුණත් තියාගෙන ඉන්න ඕන වෙලාවක අහලන්න පුළුවන් තාලෙට අන්නේ විදිහට ඒ ඒ දස 10 කර්ම 10 බලනකොට කිසිම තැනක අනිත් එක මේ විනය පිටකයක් මේ සලපොත කියවනවා බලන්න ඉස්සරහාම එනකොට ඒ කියන සාසන පරිහානියට ප්‍රධාන හේතුව තමයි බෞසුත් බාල. ආසවට්ටානීය ධර්මය. ආසවට්ටානීය කියලා කියන්නේ එක තැන කරකවෙන පල්වෙන ධර්ම පහක් හතරක් කතා කරනවා. ඒ කියනකොට නිකන් ඇත්තටම මේ කාට හරි කොනහනවා වගේ. ප්‍රශ්නයක් නෑ බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිසා අපිට ප්‍රශ්නයක් නෑ. කියනවා බෞසුත් භාවයේ, ප්‍රත්‍යඤ්ඤ භාවයේ, ලාභ සත්කාර බහුල බව තව මේ මේ ගෝල බාලය වැඩි වෙන එක. වයස වස්කාන වැඩි වෙන එක පැවිද්ද නම් බහුසුත භාවය කියලා බොහෝ අසු පිළිවෙතෙන් ඇති බව. බහුසුත භාව. ඒ වගේම විශාල පිටසක් තමයි අනුගමනය කරන කට්ටිය ඉන්න බව. ඒ වගේම ලාභ සත්කාර වැඩි. මේ හතර වැඩි වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම සාසන පරිහානියත් තමංග පරිහානිය සිද්ධ වෙනවා. ඒක ලස්සනට කියලා තියෙන මේ කාලේ කියවන්නේ මහා ශුන්්‍යත සූත්‍රය කියවන්නේ. මහා ශුන්්‍යත සූත්‍රයේ සර්වචනාංශයේ මේ කිඹුල්ලත්පුරේ නිකුරදරාමේ මං හිතන්නේ. ඒ කියන්නේ Taman වහන්සේගේ රටේ. ඒල ආනන්ද සාංශික යනකොට හැම පන්සලකම කුටි ගන්න වැඩි. හැම කුටියෙම සංඝයා ඉන්නවලු. මොකද වෙලා තියෙන්නේ මේ කියලා. ආනන්දහමතු කියලා තියෙන ස්වාමීන් වහන්සේ මේ දවස්වල සංඝයා ගොඩක් ඉන්නවා. මේ සිවුරු කර්මාන්ත කරනවා, පඬු හොදනවා, අනේ මේක. ආනන්ද මොකද්දෝ වැරදිලා සාසනෙට කිව්වා. සෙනඟ වැඩි වුණා නම් සෙනඟ වැඩි වුණා නම් බුදුහාමුදුරන්ට නිකන් කිලි පොළනවා ඒක. ඉන්න බෑ. ඒ සූත්‍රය දැන් ඉන්න කට්ටිය ඒවා කියවන්නේ නැහැ. අපිට නෙමෙයි මං කියන්නේ ලොකු හාමුදුරුවෝ කිව්වා මොකද ඔය කියන දේවල් හම්බ වෙනා නේ ඒගොල්ලන්ට ඕන කරලා දෙන බෞසුත් භාවය වෙන සෙනඟ ගොඩක් ඕනේ. මෙතනින් ගියාම ලාභ කීර්ති ප්‍රශංසාව ඕනේ වැඩි මහල් වයස්ගතයක් ඕනේ ඒ මහසුන්‍ය දෘෂ්ටි සඳහන් කරලා තියෙනවා ඒ වගේම අර මේ මම නිතර මතක් කරන එකක් තමයි අංගුත්තර නිකායේ චක්කනිපාතකෝද තියෙන නාගිත සූත්‍රයේ ඒකදී අරුවතනතේ කියලා සින ගැවිලා බුදුහාමර වන්දනා කරන්න අර මේ හදනකොට කියන නෑ ඕනේ නෑ නාගිත ඕනේ නෑ එපා මම කැමති නෑ කියලා තුන් සැරයක් ඒ ආමුදෝ කියන සංස දුර බැහැරක ඉඳලා ආපු සම මේ බමුණු පිරිසක් ඇවිල්ලා ඉනේ පූජා භාණ්ඩ ටික තියලා යන්න දෙන්නේ කියලා එපා මලහත ගෙපයි කියලා. ඒකල අන්තිමට කොහමද එළවනවා යන කම්ම යවනවා. ඊට පස්සේ නාගිත හඳුරන්න කියනවා නාගිත සරුවච්චන් වහන්සේ මේ නිස්සද්ද භාවයටත් අල්පේච්ඡතාවයටත් කොච්චර කැමතිද කියනවනම් මම පාරට බැසට පස්සේ ගහුවතර ඉස්සරහා මට කවුරක්වත් පේන්නේ නැත්තම් ගහුවතරන් පිටිපස්සේ මට කවුරක්වත් පේන්නේ නැත්තම් අඩු ගානේ මල මුත්‍රා මට ඕන්ලන්ට පහ කරගන්න පුළුවන් කියලා තියෙනවා. එච්චර වෙන මොනවාක ඕනම කෙනෙකුට තේරෙනවනේ. කවුරක්වත් මේ දෙනක වට කරගන්න නැත්නම් Taman වලට මූත්‍රා කරන්න පුළුවන්. Taman වලට මස මල පහ කරගන්න. ඒකවත් නැහැනේ. අර ටොරන්ටෝ නෙවෙයි මම හිතන්නේ මොන්ට්‍රියල් ගියාට පස්සේ මේ මහත්තයෙක් කිව්වා මේ මහත්තයාගේ හෝටලයක මේ ලංකාවෙන් ගිය කෙනෙක් විශාල හෝටලයක මැනේජර් වැඩේ කරනවා. වරින් වර එයාට අර ඩෙස්ක් එකෙත් ඉන්න වෙනවලු. ඩෙස්ක් එකෙත් ඉන්නවා. ඉතින් වැඩ එතන ඒ ගන්න. චයින කම්පැනි ලොක්කට කෙලින්ම වග වෙන වැඩක් කරන්නේ. ඉතින් ඒ කාලා ගියාට ලඩක් ආවලු අග්නියා සමාරුවක් කියලාලු කිව්වේ. අග්නියා සමාරුව ආපම ලෙඩක් හොයන්න බැරිලු මොන විදිහක අග්නියාසේ ලෙඩක් නැතිව. බලනකොට උංගවා කල් ජරබදන ගත්තොත් නියම වෙලාවට මූත්‍රා කරන්න හම්බෙච්ච නැති නිසා මූත්‍රා බොක්ක පිළිලින් ආපු ලෙඩක්. ඉච්චර ලොක්කා. මෙතන මේ වැසිකිළිය තියෙනවා. මේ ඩෙස්ක් එක ළඟට කවුරු හරි ආවට පස්සේ මේ දැන් අමුත් එක්ක ආවට පස්සේ යාට සම්පූර්ණ දෙන්න එපා. එයා යනකොට තව කෙනෙක් එනවා. ඉතින් මිනිස්සු උදේ ඉඳලා හැන්දෑනකම් පේ වෙලා ඉන්නවා. ඕන්නට මල මුත්‍රා කරගන්න නැහැ. ඉතින් අන්තර බලනකොට මනුස්සයා කියනවා ඉතින් සානස අපි අනෙක් කෙනෙකුට වගේ මං පස් ගුණයක් හම්බ කරනවා. නමුත් මේ ලෙඩේ ආවට පස්සෙලු මට තේරෙන්නේ අපි මේ ශරීරයට කොච්චර වෙනස් කර කරනවාද කියලා. ඒ නිසා විවිධකේ තියෙනවා නම් අපිට ඒ තමන්ගේ හැබැයි අර කියන පිරිච්ච ගතිය මම මේ කරන දේ හරි කියන පිරිච්ච ගතියෙන් හැමදේ විවේකී ගත්තාම අපි මේ දඟලන්නේ මේක නැති කරගන්නනේ. නැති වුණාට පස්සේ මුන්නම තාලින්වත් ගන්න බැරිදී. ඒ නිසා හොඳම දේ තමයි දන්නේ නැහැ මම දන්නේ නැහැ. දැන් නැති බව කියන පැත්තකට ගියාම ওই බෞද්ධක මොකුත් නැහැ. චිර රාත්‍රඥක මොකුත් නැහැ. තෙනගත් නැහැ. ලාභ සත්කාරත් නැහැ. හැබැයි උයාගත්ත බත කන්න පුළුවන්. පැදුරටලා බුදියන්න පුළුවන්. මේ කැලේකට ගිහිල්ලා ඉතින් මල මුත්‍රා කරන්න පුළුවන්. අපේ ගණන් උගන්නන සේර හැමදාම අන්තිම බීලා එන්නේ හරිම තරයි. නියල් ජාගතන කියලා ඉරුණුට මහත්තයාගේ තාත්තා ඌ කියන්නේ ගහන හරියට ගන්න. ඌ කියන්නේ ලෝකේ මන් දන්න සැප දෙකයි තියෙන කතෝලික මිනිසෙක්. මේ වැසි කියන්න ඕලාවේ තද වෙච්චලා වැසි කියන්න හම්බ වෙනවා නම් එච්චර සැපයක් මගේ ජීවිතේ කවදාවත් නැති වෙනවා. මූත්‍රා කරන තද වෙච්චලාක මූත්‍රා කරන්න හම්බ වෙනවා විතර සැපයක් නෙවෙයි. ඔය දෙක ਦਿੱත්ත ධම්ම වේදනීය සැප දෙකක් කිව්වා. ඕනම කෙනෙකුට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කිව්වා. ඔච්චරයි මම දන්නේ කිව්වා. ඉන් එහාට දෙන සේරම මම පිළිගන්නේ නැහැ. ඔය ඔය කියන ලාභ සත්කාර වෙනවා ඒකවත් නැති වෙනවා. ආදරයෙන් මම ආදරයෙන් කිව්ව වෙලාවට ඒක ඒක ඒකට කාලෙට පස්සේ නෙවෙයි මොන දේ හරි අයින් කළා දාන වෙලාවට ඉච්චරයි. ඕ දාන කියලා කියන්නේ මොකද්ද? දාන කියන්නේ තියෙන දේ අයින් කරන වෙලාවනේ. සීල කියන්නේ මොකද්ද? අබේ දාන දෙන වෙලාවනේ. සමාධිය කියන්නේ මොකද්ද? නිවර්ණ ටික දීලා දාන වෙලාවනේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? අනුසේ දාන. අයින් වෙනකොට තමයි සැපේ තියෙන්නේ. අයින් වෙනකොට හිත ටක් ගාලා හරියට බල රේඛාවට යනවා. මේ එකතු කරන්න යනකොට තමයි මොන්න කුණ හරි කමන්නේ. එකතු කරනකොට මේක සම්පූර්ණ අවුල් වෙලා මේ එකලාසේ සම්පූර්ණම නැති වෙලා අර මීමැස් ඇවිස්සිච්ච මීමැසි මීවැද්දගේ ඔලුවට කරකෙනා වගේ ඇවිස්සිච්ච මීමැසි පොදයක් වගේ. ඒ නිසා මේ හැලෙන වෙලාව මම මට මතකයි මේ අපේ තිබුණ අවුරුද්දක තනි වේලේ වැඩ පිළිවෙලක්. තනි වේල කියන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් යනවා. ඉතින් මම ඊටර පුරුදු වෙලා තිබුණේ නැහැ. ඒකට මමත් ඒක බාර ගත්තා. ඒ කාලේ හොඳට ඇඟ දී වෙන මේ මේ කිට්ටු වෙනවා තේරෙනවා. ඒ උනාට පුදුම ඇතුලේ හැපයක් තියෙනවා. ඇඟේ තියෙන ප්‍රෝටීන් වලින් යැපෙන්නේ. අලුතෙන් එනවා අඩුයි. ඉතින් ඒකෙදී අර අලුතෙන් ප්‍රෝටීන් අරගෙන දිරවන්න ගියාම වාතය පිට වෙනවා, උගුරට එනවා මොකක්වත් නැහැ. තියෙන ටික දිය වෙන එකනේ තියෙන්නේ. මම දැන් ඒක ටිකක් බය හිතෙනවා. ශරීරේ කැඩිලා බිඳලා යයිද, ලෙඩ වෙයිද කියලා. මට ඇතුලේ තියෙන බුදුමාකාර හිස් ගතියක් ඒ තනි වෙලේ ඉන්නකොට හිතා ගන්න බෑ. ඒ නිසා දේවල් කැතැසිස් කියලා කියන්නේ ඉංග්‍රීසි කියන්නේ කැතැසිස් කියලා කැතැසිස් කියලා කියන්නේ ওই මානසික ආතතියට එකම දේ ඒක කාටවත් නිකන් කියලා දාන එකයි. කියපු ගමන් ඉවරයි. ඒ කියන්නේ තමයි ළඟ තියෙන මේ වස්තු කවුරු හරි සතුටින් ඒක ගෙනියනවා දකින්නකොට. ඒක පුදුමාකාර මේ දීලා දාන ගතිය. අබේදානයක් දෙනකොට. මේ පුදුම එකක් නෙදී. ඒකම තමයි තියෙන්නේ මේ අතහැරීමේදී. ඒක හැබැයි දැන් කියන්නේ කට්ටිය කරන්නේ නැහැ වැඩි. නේද කියලා තියෙන්නේ සියල්ල අතහැරියොත් මම ළඟට වරින් කියලා. එක එකත් ඒව කරන්නේ නැහැ. දැන් අනිත් පැත්තේ බුදුරජාණන් වහන්සේත් කියලා තියෙන්නේ මේ සැපේ අඳුරනවා නම් මේ ද්‍රව්‍ය අල්ලන්නේ නැහැ. ද්‍රව්‍යයෙන් තියෙන සැපයක් නැහැ කියන්න බෑ. නමුත් ඒක මේ බොළඳයි ළමා සැපයක්. ඊට වැඩිය නිර්ාමිෂ සැපේ හුඟාවක් වටනවා. ඊට වැඩිය අවේදිත සුඛේ. ඒ නිසා මේ සැප අඳුරන්නේ නැහැ කිව්වා හුඟ දෙනෙක් හිතන්නේ මේ කාම සුඛය මේ ASCII මේ මිත්‍යා කාචාරයට ගිහලා කාම සුඛේ විඳින්න ලයිසන් දීලායි කියලා. එහෙම එකක් නෙවෙයි කතා කරන්නේ. මේකෙන් කියන්නේ නිර්ාමිෂ සුඛයක් කියලා එකක් තියෙනවා. ඒක සක ගන්නෙ නැහැ මේ ලාමක සුඛය තියෙන ආධිනව දන්නවා. බුදුන්සේ නිතරම කියනවා ඔය පළවෙනි ගාථාවෙත් ඒ කියනවා මේ ශාසනයේ සුඛාන්තරන මිනිසයා. කාදාකත් මේ මේ කේලම් වලට, ඊර්ෂ්‍යාකම් වලට, මසුරුකම් වලට හම්බේකට ගන්න බෑ. මොකද ඒවා තේරම වස්තුටනේ. ඒවා තේරම ඉන්දිය සම්බන්ධ. අනේ gediya පිටින්ම ගනි. ඔක්කොම ගනි. මොකක්වත් ඕනේ නැහැ. ඒක උදාර මනසට කරකට දෙකුත් නැති වෙනවා. කැදරට දෙයිල් දුම්ම වගේ පුදුම සැපක් තියෙනවා. මේ කොහොම හරි කමන්නේ දැන් නම් 9:05 මේ මෙල්බන් කට්ටියගෙන් කට උත්තරයක්වත් ආගන්න බැරි වෙනවා. ආ එහෙනම් කමන්නේ. ආ මේ හැරේ ඇහෙන හොඳයිද? සතම්ලාට විදේ ඒ අපේ හොඳයි සතට කැඩුනේ නැහැ. ඔව්. මොනවද කියන්නේ? එක තාක්ෂයක් තියෙනවා විදිහට. ආ හොඳයි එන්න එන්න එන්න. ඔව් කියන්නේ. කියන්නේ. සාමාන්‍ය එනවා. එනවා එනවා. සාමාන්‍ය සංසිද්ධිය සාමාන්‍ය සංසිද්ධියදී ඇතිවන ඒකේ පිටේ නොකලකා ආධිරස අරමුණු පිටට පාගෙන සිටීමද කල යුතුයි. නෑ ඇත්තට මේ භාවනාව සංසිඳනවා කියන එක අදහස් කරන්නේ අරමුණු සංසිඳන එකයි. එතකොට ඉතින් අර හිතත් සංසිඳනවා, කයත් සංසිඳනවා. එතකොට යම් කිසි විදියක ප්‍රීතියක් ප්‍රමෝදයක් මෝදු වෙනවා. ඒකට බාධා කරන්නත් එපා. ඒක Tamanට සුබ ලක්ෂණකට තියාගන්නවා. නමුත් මේ ප්‍රීතිය ප්‍රමෝදය තව ගැඹුරු කරගන්න ඕන. තවත් ඒක හොඳටම මේ ඒකට සමීප වෙන්න ඕන කරන්න තියෙන්නේ. එතෙන්ට එන්න හේතු වෙච්ච මූල කර්මස්ථානයේම හොයා යන්න එපා. පරිමර ඇසුරු කරන එකයි කරන්න තියෙන්නේ. එතකොට මූල කර්මස්ථානේ හුඟක් ගෙවිලා හුඟක් සිනිදු වෙලා තියෙන නමුත් Taman මතක තියාගන්න ඕනේ අර ප්‍රීතියට සුඛයට වගේ අහුවෙලා ඒ දිගේ මේ ප්‍රමෝදයට වැටෙන්න ගත්තොත් මූල කර්මස්ථානයේට අනදර කරා මූල කර්මස්ථානයේ අමතක කරා කියන වැරද්දට අහු වුණොත් අපි සරුංගලේ නූල කඩලා ගියා වගේ පාලනේ නැති වෙනවා. අන්නේම නොවීම පිණිස ඒ ප්‍රීතිය සුඛේ තිබිච්චාවයි. නමුත් එතෙන්ෙන්ට හේතු වුණා වූ මේ කන්ද නගින්න හේතු වෙච්ච හැරමිටිය වගේ මූල කර්මස්ථානයේ වරින් වර වරින් වර නැවත හොයන්න ඕන. හැබැයි එලවල යන්නත් එපා. මූල කර්මස්ථානයේ මොකද්ද මෙනෙහි කරන්න ගිහිල්ලා ප්‍රීති සුඛේ කඩා ගන්නත් එපා. මෙතන තමයි හරියට කඹේ ඇවිදින්න වගේ මැදමාවත හරියට තෝරාගෙන මේ ප්‍රත්‍යක්ෂයක් තියෙන බව මූල කර්මස්ථානට සම්බන්ධතාවයේ තියෙන බව දැනගෙන ප්‍රීති සුඛේ එච්චර ඒක හානි වෙන්නේ නැහැ එතකොට. ඒක නිසා මේ භාවනාව tempat වෙනවා කියන එකට අපි ගන්න ඕනේ මූල කර්මස්ථානයේ tempat වීමක්. ප්‍රීති සුඛේ පහළ වෙනකොට ඒක ලකුණට තියාගෙන දිගටම ඒකටත් බාධා වෙන්නේ නැතුව නැවත නැවතත් හැකි හැම වෙලාවකම මධ්‍යම මේ ශක්තියකින් තද බල අධික ශක්තිය නෙවෙයි මධ්‍යම ශක්තියකින් මූල කර්මස්ථාන සම්බන්ධය පැවැත්වීමයි කරන්න තියෙන්නේ. ඒක ටිකක් මේ කලාවක් විද්‍යාවක් නෙමෙයි එතන තියෙන කලාවක් තියෙන්නේ පදමක් පදම් කිරීම. නැහැ හොඳයි එහෙමනම් හොඳයි අපිට වෙන ප්‍රශ්න නැත්නම් දැන් වෙලාවත් කිට්ටු කරගෙන එනවා. එතකොට ලබන සුමානේ අපි ගම්පල රිට්‍රීට් එකට යනවා. ඒ නිසා ගම්පල දවස වෙන්නේ 7 වෙනිදා 7 වෙනිදා සුබෝධාරාමේදී කෙරෙන්නේ වැඩසටහන. ඒ නිසා මෙල්බන් කට්ටියට සම්බන්ධ වෙන්න වෙන්නේ අපි ඊට පස්සේ නැවත හම්බ වෙන්නේ නම් 14 වෙනිදා වෙන්න ඉඩ තියෙනවා. මේ සම්බන්ධ එදා අපි සින්දා පෙබරවාරි 14 වෙනිදා. හොඳයි. අපි එතකොට එදාට හම් වෙනකන් එනම් මෙතෙන් සියලු දිනාටම තෙරුවන් සරණයි කියලා සමු දෙනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. දැන් අපිට ලාභරි අපි සාකච්ඡා අපි මෙතන ඉනප කරනවා. ඒ සඳහා ගත කළ කාර්යය තුළ ඉදිරිතුන යම් කුසලයක් පිනක් තියෙනවා නම් ඒක සියලුම පේන නොපෙන ඥාති මිත්‍යාදී සියලු දෙනාටම අත්පත් දෙමින් අපේ ප්‍රාර්ථනාව අපේ ප්‍රාර්ථනා ශීපත් කරගන්නයි මෙනෙහි කරගන්නයි මේ ඍජු කරගන්නයි අදහසින් ඒ විනා පුඤ්ඤ කම්මෙන ගාථා සජ්ජහනා කරලා වැඩසටහන් නිම කරමු කියලා මම යෝජනා කරනවා.